අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 128 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා උපාදී තබ්බා පංච ඥානිකෝ සම්මා සමාධි අයං සමාධි පච්චුප්පන්නං චේව පච්චුප්පන්නං ච සුඛෝ චේව ආයතින් සුඛ විපාකෝති පච්චත්තං චේව ඥානං උපජ්ජති තී අවසරය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන පාඩමක් අභ්‍යාස පන්තියක් නැත්නම් ඥාන සම්භාරයක් ලබා ගැනීමටයි අපි මේ දසුත්තර සූත්‍රය ඉස්සරෙන් තියාගත්තේ. ඒ දසුත්තර සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ දීඝනිකායේ තුන්වෙනි පොතේ අන්තිම සූත්‍රය වශයෙන්. ඉතින් බොහොම දීඝ සූත්‍ර. ඒ සූත්‍රයලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එක පැත්තකින් මුළු ධර්මයේම එහෙම නැත්නම් සාරවත්්‍ය දේශනාවම පිණ්ඩණය කරලා තියෙනවා සම්පිණ්ඩණය කරලා තියෙනවා ඒ දීර්ඝ සූත්‍රේ. ඒ වාගේම එකේ පොත ගත්තත් දෙකේ පොත ගත්තත් තුනේ පොත ගත්තත් හතරේ පොත ගත්තත් ඒ එක එකක් වෙන වෙනම හිට ගන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 9 මේ 10 විදිහට ප්‍රශ්න 10ක් අහලා ඒ ප්‍රශ්න 10ට උත්තර දෙන එකයි තියෙන්නේ. එක එක පොතක් වෙන වෙනම හිට ගන්නත් පුළුවන්. ඒ වගේම එක පොතකින් අනිත් පොතකට යනකොට අර කලින් කියපු එකම විස්තර විභාග කරනවා. විසිතුරු වශයෙන් විස්තර කරනවා. එතකොට එන්නේ ධර්ම රසය වැඩි වීමකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක පුදුම ලස්සන ක්‍රමයකට සංග්‍රහ කරලා තිනවා අවසාන නිමටත් නිවන්ටත් යොමු කරනවා. ඒ නිසා අවුදු දැනුම සඳහා වෙන දැනුමක් සඳහා නෙවෙයි මේක. මේක තියෙන්නේ ඕපනායික ගතියක්, උපනායනයක් තියෙනවා. ටික ටික ටික ටික ඉස්සරහට එකට එකට එකට. ඉතින් ඒක නිසා භාවනා කරන අපට මේක හරියට රිදි කැල්ලක් කපන්න ඉස්සලා පතරම ඇඳ ගන්නවා වගේ. ලී කැල්ලක් කපන්න ඉස්සලා වඩුවා ඉර ඇඳ ගන්නවා වගේ ඊට පස්සේ තමයි අපිට කපන්න තියෙන්නේ. ඒ නිසා මේ සුතමේ ඥානය මෙහෙම තියෙන එක ਸਰුවචනාංශ ලොකු ආඩම්බරයක්. මේවා හිතාමතා කියපුවා නෙවෙයි. මේවා සනාතන ධර්ම. ඒ විතරක් නෙවෙයි බුද්ධ ආගමට හරවන්න කියන දේකුත් නෙවෙයි. ඒ කෙනා කෙරුවොත් එයා නාමික වශයෙන් බුද්ධ ධර්ම වුණත් එහෙම නැත්නම් කියා ගන්න කැමති නැති වුණත් බුද්ධ ධර්ම කියලා ඒ ප්‍රතිඵලය ලැබලා දෙනවා. උපනායන කරන ගතිය තියෙනවා. ඒ අනුව බලනකොට කත මේ පංච ධම්මා උපාදේ තබ්බා කියලා මේ උපයාත අපයාගත යුතු ධර්ම පහ මොකක්ද කියලා මේ පස්වෙනි පොතේ සඳහන් වෙන මේ නවවිනියට සඳහන් වෙන ප්‍රශ්නය උත්තරේ ලැබෙන්නේ පංච ඥානිකෝ සම්මා සමාධි. මේ සමාධිය පිළිබඳව ඥාන පහක් නැත්නම් සමාධි මට්ටම් පහක් එකිනෙකට වෙන්කොට දැක්වීමක් මේක කරන්න. ඒක නිසා පේනවා ඊයේ අපි මතක් කරගත්ත විදිහට මේ සමාධිය කියලා ස්ථිර නීත්‍ය සුඛ සුබ දෙයක් නැහැ. ඒක එnde එnde එnde එnde එකක් එකකට එකක් එකට යොමු වෙන තුඩු දෙන ධර්ම પરම්පරාවක්. අන්නේ ධර්ම પરම්පරාවේ කොයි එකට කොයි නම කියනවද කියලා සුතමේ වශයෙන් අල්ලන්න බැරිකමකුත් නැහැ. නමුත් ඒක අපි හුඟක් වෙලාට ඒ වගේ සුවිශේෂී දැනීමකින් තොරව පොදුවේ කතා කරනවා. ඒක නිසා අපි අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර හම්බෙන්නේ. හරියට මෙන්න මේකයි මම මේ කතා කරන්න කියලා තියෙන සමාධියේ ස්වභාවය වැටහෙන තාලට කතා කරන්න නම් ඒ සමාධි જાති ගොඩක් තියෙනවා. දැන් මේ මං ආමන්ත්‍රණය කරන්නේ මම ප්‍රශ්න කරන්නේ කොයි එකටද කියලා ආහන කෙනාට හැඟීමක් නැති බව තමයි පොදුවේ මේ ප්‍රශ්න තියා බලනකොට පේන්නේ හැඟීමක් නැති එක පැත්තකින් ඒවා වෙන් කරලා හඳුනගන්න ඥානෙ නැහැ අනිත් පැත්තේ ඒක පිළිබඳ ලොකු කෑදරකමක් තියෙනවා gediya pedin දොඩංගෙට උරට බදාගත්තා වගේ ඔක්කොම ඉල්ලනවා ඉල්ලලි වෙලා මගේට ප්‍රශ්නයක් අහනකොට විසඳන්න හදන්නේ කොයි මට්ටමේ සමාධියක්ද කියලා ඒ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ සූරතාවේ නැහැ. ඒක මොකද ඒක සංසාරයට අයිති ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තියෙන්නේ මේ නිවනට යන පාරේ විතරයි. අපි සංසාරයට අයිති ප්‍රශ්න ඔක්කොම කාමයට සම්බන්ධ ප්‍රශ්න. ඒකට නම් අපේ කට උල් වෙලා තියෙන්නේ. ඒක නම් හොඳටම දාන්න. ඒක කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. කටු ගහේ කට උල් කරන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නේදී මේ පහකට බෙදලා පෙන්නඳ මොනතරම් කුශාග්‍ර බුද්ධියක් මොනතරම් ඥානයේ ඥානයේ පිළිබඳව විභාගය කරන්න පුළුවන් ගතියක් තියනවාද කියලා බැලුවොත් ඒ වගේ එකක් බලලා නොදන්න අපි වගේ කෙනෙකුට කියලා දෙන්න තරම් උවමනාවක් තියෙන මේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ඒකෙචින් අර සරුවච්චනාංශය ඉදිරිපත් කරපු එකම කපල කොටලා වෙන් කරලා වෙනම පැක් කරලා වෙනම අඩු කරලා මේ මේ පැකට් වල දාලා දෙනවා වගේ වැඩක් තියෙනවා. ඉතිවට ඥාන විභාග කියලා කියනවා. ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. මේක මේ භූගෝල ඉතිහාසිකන ගන්නවගේ වැඩක් නෙවෙයි. ඒ වගේ ඔක්කොම කාමයට යන වැඩ. මේකේ තියෙන්නේ පුදුමාකාර මනස පිරිසුදු කරගෙන මනස පිරිසුදු කරන ගමන් මනස වැඩ කරන්නේ කොහොමද කියලා ඒ මනසටම පෙන්ලා දෙන්න. ඒක බොහොම ඒකට කියන්නේ පච්චවේක්ෂණය කියලා ප්‍රතිවේක්ෂා කරනවා. තමන්ගේ පිළිඹුව මේ ඥාන වලින් යනකොට පේනවා. ඒක නිසා ඒක ශිෂ්ටාචාරය ඉහළම කෙලවර කියන්න පුළුවන්. පරිණාමයේ අන්තිම කෙලවර කියන්න පුළුවන්. මහත්ම ගතිය අන්තිම කෙලවර කියන්න පුළුවන්. හැදිච්ච ගතිය අන්තිම කෙලවර කියන්න පුළුවන්. ඉතින් ඒක ළඟා වෙන්න පුළුවන් වෙන්නේ යම් ප්‍රමාණයකට හෝ ගිහික අතහැරපු අයට. ඉතින් ඒක නිසා සමහරලාට මේක ජන විඥාණයට ගිය ප්‍රශ්නයක් ජන විඥාණයට යන එකක් නෙවෙයි. මොකද ඒගොල්ලෝ එක විහිං වහ ගන්නවා. නෑ නෑ අපිට ගිහිව ඉන්න ඕනකම තියෙන්නේ කියලා කියනකොට මේ ඥානවලට පස්සහැරවිල්ලක්, බුණට කියලා ගහILLක්, උණු අතර වැක්කිරිල්ලක් වෙනවා. නමුත් එහෙව් වුණත් මේ తాවකාලිකව හරි කමන්නේ අපි මේකට හිත යොදලා බැලුවොත්, ගත යොදලා බැලුවොත්, භාවනා කරලා බැලුවොත් මේක ඥාන ගෝචරයි. ඒක භාවනා කරන කෙනාට අහුවෙනවා. හැබැයි මුළු ජනගහණයටම නෙවෙයි. බොහොම සුළු පිරිසකට තේරෙනවා. මේකේ තිරෙන් ඉස්සරහ පැත්තේ කැල මෙහෙම වුණාට තිරේ පිටිපස්ස පැත්තේ ලොකු සර්කිට් එකක් තියෙනවා. ලොකු පද්ධතියක් තියෙනවා. ලොකු මේ පද්ධතියට නැත්තම් සර්කිට් එක දැනගත්තට පස්සේ තේරෙනවා මේ ඉතර ලයිට් පත් වෙන්නේ නිකන් නෙවෙයි මේ පිටිපස්සේ හයි කරලා තියෙන යාන්ත්‍රණයට අනුවයි ඒ පරිපතය තේරුම් ගන්න නිවන් නිවන් දකින්න ඒක තේරුම් ගන්න ඕනකම නැහැ. මේක නිවන් දැකට පස්සේ නිකන් පෝස්ට් ග්‍රැජුවේට් වැඩක් වගේ තමයි මේක කොහොමද වෙන්නේ කියලා දකින්නක ඒක ඉතින් බුදුහාමුදුරන්ට අපේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේට වගේ ඇත්තන්ට තියෙන සුවිශේෂ ඥානෙ වගේ සුවිශේෂ අනුකම්පාවක් නවත් හරිම හරිම විචිත්‍රයි හරිම මේ අපි ගමන් කරනකොට අපි යන්නේ කොච්චර ආර්යයන් මහන්සලා ගිය පාරකද කොච්චර ඥාන සම්භාරද කියලා තේරෙනවා. ඉතින් ඒ කියන ඥාන සම්ප්‍රයුක්තව සමාධිය හදිහ බලනකොට පළවෙනිම සමාධිය කාර්යපතු සාංශේ හඳුන්වන උපයාසපයාගත යුතු පළවෙනිම සමාධිය කියන්නේ අයං සමාධි පච්චුප්පන්නංච සුකෝචේව ආයතින්ච සුඛ විපාකෝති පච්චත්තංචේව ඥානං උපජ්ජති තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තේරෙන්න පටන් ගන්නවා මේ පළවෙනිම සමාධිය මේක උපයවුවට පස්සේ නත උපේ යුතුයි ඒ උපේනකොට ප්‍රත්‍යুৎপন্ন වශයෙන් දැනට සුඛයි ඒ වගේම ඉස්සරහටත් ඒ වාගේම හෝ ඊට වැඩිය ලොකු සුඛයක් ගෙන දෙනවා ඒක නිකන් හම්බෙන්නේ ඒක හම්බ කරන්න ඕන කුප්පයන්න ඕන මේ උපයන්න කියන වචනේ දිහා බැලුවත් පේනවා අපිට සමහරලාට මේ දැන් මේ විස්තර කරන්න හදන දේවල් අපි අත්දකලා තියෙනවා. නමුත් අපි ඒක වෙන් කරලා ගල් වැලි වලින් මණිකක් වෙන් කරලා ඒකම ඉස්සරහින් තියාගෙන ඒකම ගරු කරගෙන යන්නේ කලාව දන්නේ නැතිකම තියෙනවා. අපි මේ වැල් ගලිත් එක්ක ආය අර මණික් එකට දාන. මඩේ හෝ හොදෝද මඩේ දාන එකයි තියෙන්නේ. ඒක නිසා මේ ටික දැනගන්නකොට තේරෙනවා උප්පත්ති පිනක් තියෙනවා අපිට අපිට ගෙනාපු manussත් ප්‍රතිලාභයත් එක්ක ලැබිච්ච අතවාසියක් තියෙනවා. අපි ඒ ටික මේ කාමක ලාමක දේවල් එක්ක පටලවා ගත්ත නිසා මේකේ වටිනාකමක් නැහැ. මෙන්න මේ ටික වෙන් කරලා පරිච්ඡේද කරලා අල්ලගන්න එකක් බුද්ධ විඳලා තියෙන්න ඕනේ. දෙක ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවලදී ඇහෙන්න ඕනේ බුද්ධ ධර්ම උත්පන්න වහන්සේලා අපට ඒ දේවල් වෙන් කරලා දිනු පවුණු කරගන්න මොන මොන උපක්‍රම වලින් කියලා දෙනවද කිය. අනිත් එක ඒක ප්‍රශ්න කරලා පිරිසුදු කරගන්න ඕනේ මම යන පාර හරිද වැරදිද කියලා. ඉතින් නිසා මේ පළවෙනිම කියන වර්තමානයේ සහ අනාගතයේ සියලු දෙකටම සුඛ විපාක ගෙන දෙන මේ සමාධිය සමහර විටක ආමිෂයෙන් ආමිෂයට සම්බන්ධ නැත්නම් භෞතික සැප සම්පත් වලට සම්බන්ධ සුඛයක් මෙතන කතා කරන්නේ. මොකද දෙවෙනි සමාධිය නිර්ආමිෂයි මේක ආමිෂේ. ඒ නිසා මේ ලෞකික ලෝකේ අපි දැන් තන් කියනවා අමුදරුවන් රකින්න ගෙවල් දරුවල් රකින්න ලෝකේ ගන්න පුළුවන් මේක. මේක දැනටත් තියෙනවා. මේ ටික තෝරලා බේරලා ගරලා වෙන් කරගන්න හැටි දන්නේ නැති නිසා අපි අනෙකුත් ඉත්‍ති දුත්ත සුරා දුත්ත අක්කු දුත්ත වගේ ඒ ධූර්ත සමාධි සමග මේ සමාධි කලවම් වෙච්ච නිසා අපිට පිවිතුරු බවක් නැහැ. අපිට අරහෙ ගුණයක් නැහැ. සර්වජන් වහන්සේට සහ ආර්යයන් වහන්සේලාට තියෙන්නේ උන්වහන්සේලා හරිම පිරිසිදුයි පිවිතුරුයි මෙවැනි සමාධියක් මිස සුඛේ ගෙන දෙන මීහරක් වැඩ කරන්න යන්නේ නැහැ. තිරිසන් වැඩ කරන්න යන්නේ නැහැ. මොකද යැත්තු දන්නා ඒක වර්තමාන සුඛේ දුන්නට මතු දුකගෙන දෙන්න පුළුවන් අපාගාමි වෙන්න පුළුවන් Tamanට සුඛ දුන්නට ඒක අනුන්ට ඒ වෙලාවෙම දුක වෙන්න පුළුවන් දැන් මේ කියන වර්තමානසේම අනාගතයට සුඛ දෙන වැඩ කරලා බලන්න කරනකොට සම්බන්ධ වෙන ඊතුරු පාර්ශවයට සුඛය ලැබෙන්නේ. ඒ නිසා මේක නිතරම ජයක් මෙතන තියෙන්නේ. කවුරු හරි තලලා ඔබලා චප්ප කරලා විනාශ කරලා ගන්න සැපක් නෙමෙයි. සූරකාල ගන්න සැපක් නෙවෙයි මේක. ඉතින් ඒක හරි ශිෂ්ටයි. හරිම හැදියාවක් තියෙනවා. හරිම මහත්මා. හරිම මෙලෙක් මු르දු ගතියක් තියෙනවා. ඉතින් මේ ඉන්න අපි ඔක්කොම ගායක නැතුව නෙවෙයි. නමුත් ඒ අතරමැද ඔලොමොල වැඩ කරනවා. අනුන්ට දුක් දෙන වැඩ කරනවා. අනාගතයට දුක් දෙන වැඩ කරනවා. ඒවට ඔලොමොට්ටලකම් කියනවා. ඉතින් මේ දෙක කලවම් වෙලා තියෙන එක එක පැත්තකට හොඳයි. දැන් මේ බණ අහන ධර්ම සාකච්ඡා කරලා භාවනා කරලා අපි බලන්නේ ඒ මැනික් ටික ගරලා පැත්තකට කරලා අනේ ටික ගල් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මැනික් මේ ගල් කියන එක දැනගන්න එකට කියනවා පච්චත්තං චේව ඥානං උප්පජ්ජති කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි දන්නා මෙතන සැපයි. හැබැයි ඒක අනුන්ට දුක දෙන්න පුළුවන්. මත්තර දුක දෙන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා හැපයක්. ඇඟිලි දික් කරගෙන අපිට සාරිපුත්‍ර සාංශේ පෙන්නනවා ප්‍රත්‍යুৎපන්න වශයෙන් සැපයි. මේ තිත ධම වශයෙන් සැපයි. අනාගතයට සැපයි. තමන්ගේ පාර්ශව කරුවට මේ වැඩේට අපි යම් ආචාර ධර්ම විදිහට සමාජ කොටසක් මනුෂ්‍ය කොටසක් අතුල් කරනවා සත්ත්ව කොටසක් ශාක කොටසක් ඒ ඔක්කොටම සැප දෙනවා. අන්නේ සැප එතකොට ආධ්‍යාත්මික වෙනවා. ඒක තමයි ශිෂ්ටාචාරය කියලා කියන්නේ. අන්නේ සැප පෙන්නකොට මෙතන ධර්මයෙන් කල්පනා කරලා බලනකොට පේනවා ඒ සැප මේ උපචාර සමාධියේ තියෙන සැපයක් වගේ. ඒ කියන්නේ ආමිෂයක් තියෙනවා, නිර්ආමිෂයක් තියෙනවා. මේ දෙක මැද තියෙන සැපයක් වගේ. මේක හරි වැදගත්. මේක තමයි ආධ්‍යාත්මික බවට එලිපත්ත වෙන්නේ. මේකෙන් ඇතුල් පැත්තේ ආධ්‍යාත්මිකයි පිටපැත්තේ කාමුකයි පිටපැත්තේ සංසාරේ පිටපැත්තේ දුක් පව් අතුල් පැත්තට ගියාට පස්සේ අපි යම් ප්‍රමාණයකට සල්ලං වුණා වගේ ඒ ආධ්‍යාත්මයේ පරිපූර්ණ තත්ත්වයට ගියේ නැති වුණාට ඒ පාරට අහු වෙලා වගේ අපි නිකන්. ඉතින් මේක පෙන්නකොට මේ උපචාර සමාධිය ගාක් වෙලාවට ලොකු ස්වාමීන් වහන්සේ පාවිච්චි කරේ පටිසම්භිදා මාර්ගයේ පෙන්ලා දීලා තියෙන මේ කොටසක් ඒක කොච්චර සූරද කියනවනම් ඒ ලොකු ස්වාමීන්සේ පෙන්වපු ක්‍රමය මේක සමතයද විපස්සනාද කියලාවත් ගැටුමක් ඇති කරන්නේ මෙන්න මෙතෙන්ද ගියා නම් මෙතන ගිහිලා තියෙනවා ඇත්තටම ගිහිලා තියෙනවා අන්නේ බවට ගිය බව දන්නවනම් ඒ යෝගාවචරයට නිසක බව විසක්කා සැක බවක් ඉන්නේ මං ඉස්සරහට දන්නේ පස්සට දන්නේ සමතට දන්නේ විපස්සනාට දන්නේ හරිද මේක වැරදිද මේක කියලා දෙකට දෙතාවර වෙච්ච අන්‍ය විහිිත වෙච්ච ගතියක් ආවනම් වෙන්න පුළුවන් මේ ගැන අහලා නැත්තම් වෙන්න පුළුවන් මේ ගැන සුතමේ ඥාන නැත්තම් ඒ නිසා මේක ඇහිම තමන් අර උපේලා තියෙන එක පිළිබඳව නිසක භාවයකට පෙරදක්මකට උදව් වෙනවා ඒ නිසා මේ බණ ඇහිම හොඳ එකක් ඒ නිසා මේ බණ අහනකොට අසුතං සුතා සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති චිත්ත මනස පතිදති කියන විදිහට අර සැක සංකා තිබුණනම් කමඨාන් සුද්ධ කරන්න දෙවන්නේක් නැතුව Tamanටම මේ මේ ලක්ෂණ වලින් දැනගන්න පුළුවන්. ඒ නිසා අපි ඒක දේශනාවේ මුල් හරියදී අපි ඒක සාකච්ඡා කරමු. ඒ යම් කිසි කෙනෙක්ගේ හිත මේ උපචාර මට්ටමට ආවා. එහෙම නැත්නම් ගෙට ගියේ නෑ මිදුලට ආවයි කියලා. මිදුලේ ඉඳලා ගෙට යන එක තමයි එලිපත්ත පයින්වයි කියලා කියන්නේ. උපචාරය කියලා කියන්නේ ගෙමිතුලට. ඒකට ආවයි කියලා දැනගන්න ලකුණු 10ක් ඔය පටිසම්භිදා මාර්ගයේ ලියලා දීලා තිනවා. ඒකත් සාරිපුත්‍ර සංස්කෘතික වැඩක් කියලා තමයි සාරිපුත්‍ර සංස්කෘතික කෘත්‍යයක් කියලා තමයි පිළිගන්නේ. හැබැයි ත්‍රිපිටකයට ඇතුළත් වෙලා තියෙනවා. ඒකේ තියලා තියෙනවා අතීතානුධාවනං චිත්තං වික්කෝපානුපත්තං සමාධිත පරිපන්තෝ යම් වෙලාවකට යෝගාවචරයට තේරෙනවා නම් මගේ හිත අතීතයට ගිහිල්ලා තියෙන්නේ. ඒක ඒකාන්තයෙන්ම දුකක්. ඒක පච් වික්ෂෝපේට හේතු අතීතානුධාන චිත්තම් වික්ෂෝපානපත්තම්. ඒ නිසා අපිට යම්තාක් වික්ෂෝපේ වෙවිලා තියෙනවා නම් අපිට මේ බුද්ධ ධාතු උත්තරමයන්ට පවා මේ අතීතයේ ඇසුරු කිරීම කියන නෝන්ජල්කම නිසා නොහොබිනා වැඩි නිසා වෙලා තියෙනවා. නිසා සතිමත්ද කියලා තමයි දැනගන්න එක ලකුණ තමයි අතීතේ නෙමෙයි හිත තියෙන්නේ. අතීතේ ගියා නම් අතීතේ තියෙන බව දන්නව අනිවාර්ය පශ්චාත්තාප. ඒක මේ ඥාන පිරිමේ හොයලා බලලා දෙන විනිශ්චයක් නෙවෙයි. ආධුනිකයා ප්‍රවීණයා කියලා හොයලා බලලා දෙන විනිශ්චයක් නෙවෙයි. පැවිදි දෙන පැවිදි කියලා බලලා දෙන විනිශ්චයක් නෙවෙයි. අතීතයේ කල්පනා කරන හැම කෙනාටම ඒකාන්ත දුකක් තියෙනවා. නමුත් අපේ හිත බොහෝ විට 80ක් විතර ඉන්නෙම අතීතේ කියන අපේ දුකට කැමතියි. අනිමාර්ථයෙන් මේ දුකට කැමති. ඒකමයි නව කතාවලට ලියන්නේ. ඒකමයි ප්‍රවෘත්තියක් ඒකමයි අපි SMS හරින්නේ. ඒකමයි සෙල්ෆෝන් එකෙන් කතා කරන්නේ. අතීතයේ කොයි වෙලාවක හරි ඇසුරු කරා නම් කරුණු තුනකින් අපිට ඒක දැනගන්න පුළුවන් වුණා හතරක් කියන්න පුළුවන්. අතීතයේ ඇසුරු කිරීම පශ්චාත්තාපය හිත අවුල් වීම හතරෙන් ගන්න පුළුවන් සතිය නැති බව තේරුම් ගන්න පුළුවන්. මේ හතරෙන් එකක් අල්ලගත්තනම් ඒක සුද්ධම සුවිශේෂම ප්‍රත්‍යක්ෂම අස්පනා පිට ඥානයක්. මගේ තාතිට ගියා නම් පශ්චත්තාප වෙනවා. පශ්චත්තාප වුණා නම් සමාධිය කැඩෙනවා. ඒ කියන්නේ සතිය නෑ. ඉතින් මේ හතර දන ගන්නවයි කියන්නේ මේ කරුණු හතර දනගන්න හිත අතීතයට යන්න මේපයි. යන්නේ නැතුව කොහොම මේක දැනගන්නේ? නිසා අතීතයට යන යන වෙලාවේ Tamanට ඥානයක් පහල කරගන්න පුළුවන් නම් මේක පරීක්ෂා කරලා බලන්න ඔබව බලන්න අතීතයට ගියොත් ප්‍රත්‍යක් මේ වික්ෂෝපේ එනවයි කියලා සර්වඥාන්සේ කියන එක ඇත්තද? අතීතයට යනලා හිත වික්ෂිප්ත වෙනවා කියන එක ඇත්තද? ඒ වෙලාවේදී මේ සතිය නෙවෙයි කියන එක ඇත්තද කියලා දක්නාසුරව බලනවනම් එතකොට එයා ලොකු බීමක් පයින්. Tamanගෙම අත්තරද්ද වෙනකොට අත්තරද්ද ගැන පරිේශන ආසාවකින් එනත විමසුන් නුවණකින් මේක අපි වෙනවා මේ මීමන්සා ඊර්තිපාද ගැන කතා කරනකොට අතීතෙට ගියා තමයි. පශ්චාත්තාපත් වුණා තමයි. සමාධියත් නැතුණා තමයි. සත්‍යයත් නැතුණා තමයි ඒක අස්පනා අපිට දැනගන්නවා. මේක නොකරපු නිසා මේ සංසාරේ අපි දිගටම මේ මෝඩකම ඔළුව රිසියනකී ඒ මෝඩකම නැති වෙන්න රාත්තල් ගන්න දැනගෙන කණ්ඩ ඕනේ. මැටි කණ්ඩ වෙනවා කනකොට කපන් කිරලා කියේ. ඒ කිරලා කෑම තමයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. අනි අතීතයට යනවා ඒක නෑ කියන කාටවත් බෑ. ඔය මොන මොන මේ භාවනා ක්‍රම තිබුණත් අතීතයට නමුත් ඒ මනස අතීතයට යන ගාන කියන යඩේ. මේ අතීතයට යන බුදුහමරට ලකුණු හතරක් හම්බ වෙනවානේ. අතීතයට යන බව මන් දන්නවා. වික්ෂෝප වෙච්ච බවත් මන් දන්නවා. සමාධිය කැඩිච්ච බවත් මන් දන්නවා. සත්‍ය නැති බවත් දන්නවා. ආන්නේ කරුණු හතර දැනගන්නාසුළු මට්ටමින් අතීතෙට ගියා නම් තවදුරටත් පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. යාට තේින මේ පශ්චාත්තාපය තුල සතුට වෙන්න දෙයක් තියෙනවා. මේක භවනා කමඨාන් සුද්ධ කිරීමක්. මේ වෙන්නේ කියන්නේ ඇත්ත වෙච්ච එකක්. හිතලා කරපු එකක් නෙමෙයි. ආන්නේ විදිහට અભීතව අතීතෙට ගියත් හිත අතීතෙට ගිය බව එහෙම නැත්නම් ඒතර වික්ෂෝපේ මට පසුබිම් තලෙ වෙච්ච බව සමාධිය නැති වෙච්ච බව මේ කියන්නේ සතිය නැති බව කියලා දැනගන්න එහෙම නැත්නම් ඒක හේතු ගන්නලා දෙන්න තමහාර මන් දන්නේ මොකෙන්ද කොහෙලා තියෙන කියලා අනාගාමි මට්ටමට යනකම් භාවනා කරන්න වෙයි කියලා කියනවා. ඒකේ තරම ගැඹුරු දෙයක් වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්න එක. ඒක විශාල ඥානයක් පශ්චාත්තාප නොවි. පශ්චාත්තාපේ තමයි මේකේ නිසඟ ඵලය දන්නේ නැති මනුස්සයා. භාවනා කරන එක නා ඒක වාර්තා කරන්නේ ඔබට උනත් එච්චරයි මට උනත් එච්චරයි අතීතෙත් එච්චරයි අනාගතෙත් එච්චරයි හිත කොයි වෙලාවරි අතීතෙට ගියා නම් ආයේ ඕදලා ගන්න දෙයක් නෑ පශ්චාත්තාප ඒක ඥාන පිරිමකමක් නිසා හෝ මගේ පරණ පුහකට වෙච්ච එකක් නෑ මේක න්‍යාය ධර්මයක් මේක චිත්ත නියාමයක් මේ චිත්ත නියාමය අවබෝධ කරන්නේ නම් මේ බුද්ධ ශාසනය අපිට ලැබුණේ ඒකට තමයි මනුස්ස ආත්ම භාවය ලැබුණේ ඒකට තමයි අපි ඉඳගෙන වර්තමානයේ තියන්න උත්සාහ කරන්න හිත උත්සාහ කරන එකට විතරක් තේරෙනවා හිත අතීතයට යනවා ඒක වලක් කරන්න පුළුවන් జగතෙක් නැහැ. ඒක චිත්ත නියාමයක් වශයෙන් ධර්ම නියාමයක් වශයෙන් දැනගෙන ආඩම්බරයෙන් කමඨහන් වார்த்தාවට දාලා මම භාවනා කරනකොට මම ඊතර දන්නේ දැන් දන්නවා. වර්තමාන තියන්න උත්සාහ කරන නිසා දන්නවා. අතීතයට යනකොට මන්ට අතීතයට ගිය බව දාන්න. පශ්චාත්තාපයක් දාන්න. හිත ඇවිසිච්ච බවක් දාන්න. සතිය නැති බවක් දාන්න. ආන්න මේ ටික පෞද්ගලිකත්වයෙන් තොරව අවමානකින් තොරව ද්වේෂයෙන් තොරව වාර්තාගත කරන්න පුළුවන් නම් ඉතින් අනාගාමි තමයි. නැත්තම් අනාගත්තා තමයි. ඉතින් හිතා ගන්න පුළුවන් මම අනාගනද තියෙන්නේ නැත්තම් අනාගාමිද කියලා වෙච්ච දේ නම් එකයි. ඒකට දෙන අර්ථකතනේ ඉදිරිපත් කරන හැටි මේ වෙච්ච අතීතයට යන මමය මේක මගේය මේක මගේ ආත්මය කිව්වනම් ඉතින් කණවැන්දුම් ගෑනු වගේ කච කුච කච කුච කච කුච ගා ඉන්නවා මේක චීන කන්නාඩියට දාලා සමාධිය ඇහෙන් බලලා මේ සමාධිය කැඩීමක් වෙතන තියෙන්නේ. ඒක ඥානයේ විස්තර කරන්න පුළුවන් නම් ඒක නා ඒ Tamand අත්පනා පිට වෙච්ච දේ පශ්චාත්තාවයට අහක දාන්න කාරණාවක් කරගන්න ඒ කියන දැන් එයා ඉගෙන ගන්න මගේ මනස නෙවෙයි මනුස්ස මනස. එයාට ඒ මට්ටමට ගන්න කොච්චරක් මම ආයෙනෙන් තොරව මේක දිහා බලන්න ඕනද? කොච්චරක් මාන්නෙන් තොරව මේක දිහා බලන්න ඕනේද? කොච්චරක් තෘෂ්ණා කරන්නේ නැතුව සමාධි හිතට තෘෂ්ණ කරන කෙනා මේකට ද්වේෂ කරනවා. මේක ද්වේෂ කෙරුවොත් ඥානයක් බාටපත් වෙන්නේ නැහැ. ඒ නිසා දැනගන්නට මේකට ද්වේෂ කරන්නේ සමාධියට තියෙන ආසාව නිසා කැමැත්ත නිසා ලෝභකම නිසා දැන් මේ බණ බණ කියනෙත් ඒකම තමයි. ආන්නේ බව දැනන එක වාර්තා කරන්න පුළුවන් නම් මේ මිනිස්සයා හරියට වෙන ලෝකයකට ගිහිල්ලා මිනිස් හිත මෙහෙමයි කියලා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා වාර්තා කරනවා වගේ. අපායට ගිහිල්ලා යම රජුණන්ට වාර්තා කරනවා වගේ මෙන්න මෙහෙම එකක් අපිට බුදුහාමුදුර කියලා තියෙනවා. ඉතින් අපේ මනුස්ස හිතේ තියෙන මෙහෙම ගතියක් උඹ ළඟ තියෙනවද මන් දන්නේ නැහැ. අතීතයට යනවා. අතීතයක පශ්චාත්තාප වෙනවා. සමාධිය නැති වෙනවා. සතිය කැඩෙනවා. මම මේක දැක්කා. මේක මට ලොකු නම්බුවක්. මොකද බුදුහාමුදුරු කියපු නිසා මම බැලුවයි කියලා. අන්නේ වார்த்தාව කරනවා නම් එයාට ඒ වார்த்தාව තුල පශ්චාත්තාපය නැතිවීම තුල වර්තමානට ගණ්ඩ පුංචි ආධාරකයක් හම් වෙනවා දෙවටත් දිගේ යන මිනිසෙක් එක පැත්තකට හැප්පෙනවා වැටේ එතකොට දන්නවා මං ගිහිල්ලා තියෙන්නේ රෝන් අනික් පැත්තේ අනිත් පැත්ත තමයි අනාගත පටිකම් කරන චිත්තා විකම්පිතා එහෙම නැත්නම් අපි අනාගතය ගැන සැලසුම් හදනවා එතකොට හිත ඇවිස්සෙනවා ආයේ වැරදුනා අද දෙඤ්ඤං අද නම් ආයෙටසේ වරදින්නේ අමර තාත්තන වැරදුනා මම නම් හදේට හදනවා අරයට වැරදුනා මට වරදින්නේ නැහැ කියලා අපි ළඟ එනවා පුදුමාකාර කුතුහල ගතිය විකම්පිත ගතිය ඒ සමාධිය නැති පැත්ත සතිය නැති පැත්ත ඉතින් ඒ නිසා අනාගතය ගැන සැලසුම් කරන කෙනෙක් ඒක උඟක් කලට එන්නේ මැද වයසට ආපු නැති තරුණ පිරිස වලට එහෙම නැත්නම් බටහිර විදිහට චින්තනයේ තියෙන අයට නිතර මේගොල්ලෝ ජීවත් වෙන්නේ අනාගතේ. ඒ අනාගතේ ඉන්න හැම වෙලාවෙම පෙට්‍රල් පිච්චෙනවා සෑහෙන්න. මොකද මේ විකම්පිත ගතිය නිසා. එතකොට ඒ වෙලාවේදී මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් ඥාණයට ඇකුණා නම් මේ බුදුන් කියපු තවත් දෙයක් ඔප්පු කරලා පෙන්නවා. අනාගතයට ගියා නම් විකම්පිත ගතිය එනවා. සතියේ නෑ, සමාධියේ නෑ කියලා ඒක පිළිබඳව මම ආයනේන්තර වාර්තාකරනද අපි දැනගන්න ඕනේ මේ දෙක මැග ඇරුවාට පස්සේ තමයි සතිය කියන එක තියෙන්නේ. ඒ සතිය තමයි මේ කියන පච්චුප්පන්නං චේව ආයතින්ච සුඛ විපාකෝ. අනාගත වර්තමානයේ මෙම අනාගතේ දුක් නොදෙන යම් සුඛ විපාක දෙන සමාධියක් මේ සතියෙන් ඇති කරනවද? ඒක අතීතයට පක්ෂග්‍රාහීත් නැහැ. අනාගතයට පක්ෂග්‍රාහීත් නැහැ. මේ දෙක නැති භාවයයි. මේ අතීත වික්ෂෝපේත අනාගත පටිකංකනේ නැති භාවයේ දැනීම තමයි වර්තමානයේ තියෙන සමාධිය කියලා කියන්නේ. ඒ අන්ත දෙක අතහැරීම තමයි මධ්‍යම ප්‍රතිපදා කියන්නේ. ඒකනේ ਸਰවචනාංශයේ ශ්‍රීමුකේ අරපු ගමම උබවන් මේ ද්වේමේ බික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලානේ ශ්‍රීමුකේ විවෘත කරේම මේ දෙක දන්නේ නැතුව පුළුවන් ද කියලා හිතන්න කවදා හරි සතියක් උපදවන්න. අපි මේ දෙක නරකයි, මේ දෙක කුණු ගඳයි, මේ දෙක අපාය, මේ දෙක පව් කියලා හිතලා කවම කවදාකවත් බෑ යාට මධ්‍යම ප්‍රතිපදාව තෝරගන්න. නිසා මේ දෙක දකින්න වෙලාවේ ඒකේ තියෙන නිර්ණායක ගතිය දැනගන්න ඕන. එයා ඒකේ තියෙන දෝෂේ දැක්කට පස්සේ තමයි තියෙන්නේ දැන් මේ මැද එකක් තියෙනවා. මේ මැද පච්චුප්පන්නං චේව ආයතින්ච සුඛ විපාකයි. මේ දෙකේ නෑ. ඉතින් අපි ළඟ තියෙන සදාචාර සම්පන්න මිනිසයාට මේ දෙකට වෛර කරලානේ අපි මැද ගන්න හදන්නේ. ඒ කවදාවත් හම්බෙන්නේ. සදාචාරවාදියාට කවදාකවත් යන්න හම්බෙන්නේ නැහැ. මොකද අපේ පොතේ කියලා තියෙනවා සදාචාර පොතේ කාමච්ඡන්දයත් හොඳ නැහැ. එහෙම නැත්නම් කාමසුකල්ලිකානවත් හොඳ නැහැ. අත්තකිලමතාන යෝගෙත් හොඳ නැහැ. මේකේ අත්තකිලමතාන යෝග වෙන්නේ අතීත කල්පනාව. කාමසුකල්ලිකාන යෝග වෙන්නේ අනාගත පටිකංකණය. මේ දෙක නිසා අපි එක එනකොටම gadu ගෑනවා. අපිට කරප්පා. අපිට ඔළුව තෝන්තු වෙනවා. අපිට වක්කාර ගතිය එනවා. ඊට පස්සේ ඉතින් බෙහෙත් බොන්න පටන් අර ගන්නවා. විනී ප්‍රශ්න අහනවා. ගුරුරු ගාවට යනවා. කම්පණේ වෙනවා. චංචල වෙනවා. ඒ කෙනාට කවදාකවත් මේ දෙක මැද තියෙන එකට එන්න හම්බෙන්නේ මේ වෙච්ච දේට දක්වන ප්‍රතික්‍රියා බහුලතාව නිසා. ඒ වෙච්ච එක මම කියා ගන්න නිසා තමයි මෙතන ඔක්කොම වෙන්නේ. මේ අතීතයේ මමයා කියලා හිතනවා. අනාගතේ කිය මමයි කියන්නේ මමයි හිටියත් නැතත් ඕක දීද්ද වෙනවා. පශ්චාත්තාප වෙන්න විතරයි මමයි ඉන්නේ. තැවෙන්න විතරයි මමයි ඉන්නේ. මධ්‍යම ප්‍රතිපදාවට එනකොට මමයි නැහැ. එයා හිටියොත් පැත්තට එන්නත් බෑ. හැබැයි මේ දෙකට සාපේක්ෂව තමයි මේ අන්ත දෙකට සාපේක්ෂව තමයි මේ මැද තියෙන ඔය පිවිතුරු සතිය ප්‍රත්‍යুৎපන්නේ මේම අනාගතයේ සැපදෙන සතිය තියෙන්නේ මේ දෙපැත්තේ හරියට දත්තිත් එක මැද දත දිව බේරෙනා වගේ මේක නොවිඳපු කෙනෙක් නැහැ. නමුත් අපි කට්ට ඇරියොත් කියන්නේ අතීතෙට ගිය එකයි අනාගතෙට ගිය එකයි මිසක් මේ දෙක මැද මෙන්න මේ මේ චිත්තක්ෂණවල මගේ අතීතෙට ගියේ නැති බව මම දන්නවා ගියා නම් වික්ෂිප්තයි මේ වෙලාව වික්ෂිප් වික්ෂෝපයි මගේ හිතේ වික්ෂෝප නැහැ අනාගතෙට ගියේ නැති බව මම දන්නවා ගියා නම් පටිකංක නැතිනොත් නෑ. මගේ සතිය තියෙන මෙතනයි. මේ සතිය තමයි සසවත් සාරිපුත්‍ර සාංශේ හා පුරාවට වඩන්න කියන්නේ කියලා. ඒ සතිය මැද තියෙන සතිය නිර්වචනය වෙන්නේ මැද තියෙන සතියේ තියෙන නිර්ණායක තමයි අර දෙක නොවන බව දන්නේ. ඒ නිසා ඒක හොඳට අච්චු විඳලා තියෙන්න ඕනේ. ඒකේ නරක දැනගන්න ඕනේ. දැනගත්ත පවණින් දැනගත්ත දැනගන්න දැනගන්න එයා දන්නා මැද තියෙන අරස්සාව මේ දෙකට වෛර කරන තාක්කල් කවදාකවත් මැදට ගන්න බෑ දෙකට වෛර කරන එකට සදාචාරවාදී කියලා කියනවා දෙපැත්තේ කරන්ට් එක වදින බැට දෙකක් තියෙනවා මේ මැදින් ඵලයන් මේ පැත්තේ ආතියොත් කරන්ට් වදිනවා මේ පැත්තේ ආතියොත් කරන්ට් වදිනවා ඉතින් ඕකට චෝදනා කර කර ඉන්නකොට ටික අතපය අකුලකන මැදින් ඵලයන් ඉවරනේ අපි කරන්න හදන්නේ මේ කරන්ට් එක දාපු මිනිහට බැන බැන චෝදනා කරන මිසක්කා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා කුම්බෝ අංගානි සකේ කලාපේ සමාදාම් බිකු මනෝවිතක්කේ අඬු පුප්පණ්ඩියොත් වදිනවා අඬු අකුල ගනි මනෝවිතක්ක කරන්න එපා මනෝවිතක්ක කැඩුවොත් අටවලා තියෙන හැම උගුලෙම අහුවෙනවා අකුල ගනි අකුල ගන්නවා කියන්නේ මේ දෙක නොදැන නෙවෙයි මේ දැනගෙනම තියෙනවා මේ දෙක උගන්නන්න ඕනේ කාටවත් අතීතෙට ගියාම පශ්චාත්තාප වෙනවා කියලා මෙතන කඩේට පාඩම්පත්ති තියන්න ඕනේ නැහැ අනාගත ගාම පටිකංකරණය වෙනවද කියලා පාඩම් බදෑ. ඒ ප්‍රත්‍යක්ෂ කරලා නැහැ. අනිත් ඒ ප්‍රත්‍යක්ෂය මේ මදමාවතර ගන්න ඒ කායන සූචකේ බව දන්නේ නිර්ණායකේ බව දන්නේ අපි ඒවට වෛර කරනවා ඒ වෛර කිරීම තියෙන තාක්කල් අපිට උපචාර සමාධියට ගන්න බෑ උපචාර සමාධිය ඉක්මොල එක්ක අතීතයට දුවනවා නාගතයට දුවනවා ඒ වගේම අතීත නාගත දෙක වගේම අබිනතං චිත්තං රාගානුපදිතං සමාධිෂ පටිපන්තෝ අපනතං චිත්තං ව්‍යාපාදානුපතිතං සමාධිස පරිපන්තෝ මොනම වෙලාවක හරි මනාපමනාව දෙක පහළ වුණොත් මූල කර්මස්ථානට ගියයි කියලා මනාපය හෝ මූල කර්මස්ථානෙ පිට ගියයි කියලා මනාපය හෝ පහළ වුණ ගම අභිනත චිත්ත කියලා කියනවා මන අපේ පහළ වෙච්ච හිතට. ඒකෝට ඒකට රාගය ඇති වෙනවා. ඒ කැමැත්ත ඇති වෙනවා. අපනත චිත්තං කියලා කියන්නේ ද්වේෂය ඇති වෙන එක අමනාපය ඇති අමනාපය ඇති වෙනකොටමයි අමනාපය කියන්නේම යටිහිතේ දෝෂ අනුසේ තියෙනවා ඒ නිසා මේ භාවනා කරනකොට හුඟ දෙනෙක් හිතනවා මේ මනාපමනාප පහළ නොවන තැනක් මනාපමනාපට පහළ නොවන වයසක් මනාපමනාප පහළ නොවන පරිසරයක් ඉල්ලගෙන තමයි අපි මේ මැරෙන්න හදන්නේ කවුරු රැවුවොත් කියනවා මේ වෙලාවේ මගේ හිත ඇවිස්සලා තියෙන්නේ මම මේ වයසට ගියාට පස්සේ භාවනා කරනවා. එතකොට ඔය ඇවිස්සෙන්නේ නැති වෙනවනේ. ඒ නිසා ඒගොල්ලෝ වයසමදි ප්‍රශ්නේ තියෙන තාම භාවනා කරන වයසමදි වයසට යනකොට ඒගොල්ලෝ හිතනවා නතර වෙයි කියලා. නතර හිල්ලක් වෙන්නේ නැහැ. වයසට යනකොට වයසක ප්‍රශ්න වගේක් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්න නැහැ. ඒ වගේම මේ තනක් හිතනවා. මගේ හිත කිසියම් නැතුව ෆුල් යාගන්න ඉහන් කළා ෆුල් සවුන්ඩ් ප්‍රූෆ් කරලා කුෂන් එකටත් නිකන් පුඩුම් කොටයක් තියෙනවා නම් පස්සේ ඉසිසි e තියෙන අනේ එහෙනම් টොප් එකට භාවනා කරත හැකි කියලා තමයි ඔක්කොමලා භාවනා මධ්‍යස්ථාන සකස් කරන්න ගියාම සැලසුම් හදන්නේ මැස්සෙක් නැති කැස්සක් නැති කිඹිස්සක් නැති වැස්සක් නැති තැනක තියලා භාවනා කරනවා. එහෙම තැනක් මේ ලෝකේ කොතනක හරි තියෙනවා නම් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්මා උඹ කැලේක බිලයක් හදාගෙන ගල්ලෙනකට රිංගුවත් අහසේ හිටියත් මොහොතේ නැවක හිටියත් උඹ කරපු කර්ම පරිසම් දෙනවා පරිසම් නොදෙන තැනක් මේ జగති ප්‍රදේශේ කොහෙවත් නැහැ කිය. අපි ළඟ තියෙන ටොන් ගණන් කර්මත් එක්ක අපි හිතනවා මේ මැස්සක් නැති කැස්සක් නැති කිඹිස්සක් නැති වැස්සක් නැති තැනක් හම් වෙයි කියලා මොහිටත් ඇදී මරි මොඩකමක් තියෙනවා. මට නම් හොඳටම රාත්තල් ගන්න දන්නවා මං කරපු වැරදි මේ ජීවිතේ මං ඒක නිසා කවදාවත් මොන්නම හේතුවක් නිසාවත් බලාපොරොත්තු වෙන්නේ මට කොහෙන් හරි අනිනවනම් කරේ ටොප් එකට බහනවා යනවා මං දන්න අඩු ගන්න කර්ම ගෙවෙනවා උඹ ඔළුව පරිස්සම් කරන හිටපන් ඕක ගැන කතා කරන්න යන්න එපා උඹ භාවනා කරන්න කිව්වොත් කවුරු හරි වලියක් අද්දන ආ වැඩේ හරි එහෙම නැත්නම් කැක්කුමක් ආවනම් වැඩේ හරි එතන කර්ම ගෙවෙනවා ඒක පදනම් කරගෙන භාවනා කරපන් අනික් කට්ටිය හිතාන තියන්නේ නෑ නෑ අපි කෙලිම බ්‍රහ්ම ලෝකෙන් ආවේ අපි ළඟ කෙලිම පරණ කවුන්ට්ස් මුකුත් නෑ ආපු ගමන් භාවනා කරනවා කියපු ගමන් ශිළු දෙනාම ඇවිල්ලා සමම් මල් වට්ටිය පූජා කරයි කියලා මට භාවනා කරනවා කිය. ඒ ධර්මයටම ආමනයි භාවනා ලෝකේ හරිම ආමනයි. භාවනා මධ්‍යස්ථාන හදන මිනිස්සු ඊට වැඩිය ආමනයි. හද වෙකක සන්තෝෂයෙන් ඉන්නද බලන්න. නෑ හදපු හැම වෙලේම ශෝකෙන් ඉන්නේ මොකද කිසිම යෝගාවචරයක් අපි හිතන මට්ටමට හැසිරෙන්නේ නැහැ. කිසිම යෝගාවචරයක් ඒ සියල්ල හොඳයි කියලා කියන්නේත් නැහැ. අම්මගේ බොක්කේ හිටියත් අපිට මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා හිතා ගන්න ඕනේ මේ මනාපමනාප දෙක තමයි ජීවිතය කියන්නේ. ඒ දෙකම එනකොට ආමන් ජීවත් වෙනවා මම මැරිලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ මට සීය තියෙනවා කියලා ඒක හොයාගත්තා නම් එයා මනාපේනකොට අමනාපේනකොට මනාපමනාප නැති මැදට එනකොට තනවා ඔන්න ඕක තමයි නිවන කියන්නේ. ඕක අල්ලන්න නම් මේකෙන්දලා එහා පැත්තට යනකොට හැමදාම මනාවෙදලා අමනාපයට යනකොට මනාපමනාප කියන දෙක නැති තැන ඉඳලා යන්නේ. ඒක අහුවෙන්නේ නැහැ. අමනාපෙන්දලා මනාපයට එනකොටත් ওই තැන පන්නලා යන්නේ. අන්න ඒක අහුවෙන්නේ නැතු වෙන්න මායා කරන එක තමයි තෘෂ්ණාවි කෘත්‍යය. තෘෂ්ණාව ওই දෙකේ පන්නනවා අපි වෙයි. දෙක මැද තියෙන කවු වෙන්නේ. කවුරුත් නැහැ මනාපය ආවනම් මනාපය බව දැනගන්න නැති කරන්න යන්න එපා. අමනාපය ආවනම් අමනාපය ආව බව දැනගන්න. ඊටාට තේරෙනවා යකෝ සමහරලාට මේ දෙකටම ලකුණු වැටෙන්නේ නැතන තියෙනවා. ඒක තමයි ඔය කියන්නේ මනාපමනාප නැත්තන. ඒක තමයි උපචාර සමාධිය ඒක තමයි මේ අයං සමාධි පච්චුප්පන්නංච සුකෝචේව ආයතින් සුක විපාකෝච වර්තමානයේ දුක සැප දෙනවා අනාගතයේ සුඛ දෙන දේ තමයි මනාපමනාවට සාපේක්ෂව මනාපමනාපන අඩුතැන. එහෙම නැත්නම් අධික වීර්ය කරනවා අති දහවන වීර්ය කරන මේ පර්යංකේදීම අද්දම නිවන් දකින්න අද්දම සෝවාන් වෙන්න අද්දම ධ්‍යාන ලබන්න කියලා දත් මිටි කාගෙන දිව උඩු තල්ලේ තියලා තද කරගෙන කිහිල්ලෙන් දාඩිය දාගෙන පුපුරු ගහන වීරයක් කරන්න ගියාම හොඳට ඕම දැනගන්න ඕනේ සමාධි මේ සමාධි කැඩෙනවා සතිය නැහැ. ඒ වගේම කිසිම කරදරයක් සද්දයක් නැතිවට ඕන බබදොයි. බබදොයි ගත්තාම වීර්ය ඇත්තෙම නැහැ. එතකොට කැස්සත් නැහැ, කිඹිස්සත් නැහැ, දත එකක් මුත් නැහැ, බඩ එකක් මුකුත් නැහැ. හොඳට සමාධිය ඇවිල්ලා තියෙන ඕන්නේ දාට කොන්න කඩා වැටෙනවා. සාක්කුවේ බෙල්ල දාගෙන ඉතින් භාවනා කරනවා. එතකොට වීර්ය අඩු වෙලා. මේ දෙක දන්නේ නැතුව කවදාකවත් සමබර විදියට ඇති කරන්න බෑ. ඒ නිසා කහාට භවනා කරන ඔය දෙකටම එනවා. අද්ද නිවන් දකින්න ඕන කියලා කැතපට ගහගෙන අමුඩේ තද කරගෙන ඔන්න වාඩි වෙනවා. වාඩි වෙච්චාම වාඩි වෙන්නේ වලිගේ උඩ. ඉතින් රිදෙනවා. පොඩ්ඩක් වලිගේ ගසා දාලා ආයෙ වාඩි හ්ම් අල්ලගත්ත එක මිරිකල අල්ලගෙන ඉන්නවා. ඒ අපිත් එක භාවනා කරපෙ කෙනෙක් හිටියා තද්ද කරලා පැය 6 වාඩි වෙනවා අන්තිමට නැගිටපුවාම දතේ තියනවලු දත් දිවේ තියනවලු දතේ අච්චුව. දත තද කරගෙන ඉතලා කාගෙන හිටියාම දත්වල අච්චුව හිටිනවලු ඔය ඩෙන්ටිස්ලා ගන්න අර දත් හදන්න. ඒ වගේ එකක් හිටිනවලු දිවේ කාගෙන ඉඳලා. පසවැත්තේ ලේ ගිහිල්ලා අර්ශස් හැදිලා නැගිටිනකොට ලේ. ඒ සමහර ගුරුවරු උකට හොඳයි කියනවනේ. පස්සේ ලේ යනකම් භාවනා කරනවා. දතේ දිවේ දතාච්ච වෙනකම් එහෙම නොකරන කෙනෙකුත් නැහැ. ඒ වගේම සමහරලාට ඔක්කොම සියල්ල හරි ගියාට පස්සේ ඕන නැගිට පස්සේ ඩොක් කාලා තේරෙනවා පැය ගාණක් ඉඳලා තියෙනවා නිින්දේ. ওই දෙක මැද තියෙනවා එකක් සාමාන්‍ය දුක් කරදර ටිකක් තියෙන එක දාන්නවා. අරතරම දත කාගෙන ඉන්න ලේපුරන ගතියට භාවනා කරන්නේත් නැහැ. අරතරම නිින්දත් නැති මේ දැනීම ඒක දුකක් තමයි. නමුත් ඒකට ප්‍රමෝද වෙන්නේ නැතුව කොහෙද අපි සතිය ඉගෙන ගන්නේ? මොනවා හරි දැනෙනවා. ඉතින් අපිට මේ දැනෙන හැමදේම පීරිගෑමක්. දැනෙන හැමදේම දුකක්. ඒ දුක දරා ගන්න පුළුවන් දුක ප්‍රමාණය තියෙනවායි කියලා කියන්නේ සතියට ආහාරයක්. ඒක සතියට සූචකයක් ඒක. සතිය නිර්ණායකයක්. අපිට පුළුවන් දෙයක ඒ ආඩම්බර තාලට ලියන්න. මම ඉන්නකොට මගේ වම් පැත්තට බර වැඩියෙන් දන්න දකුණු පැත්තට වැඩිය මේ නිසා මම දන්නවා මම සතියෙන් ඉන්නවා කියලා. මම දන්නවා මැරෙලා නැහැ කියලා. මම දන්නවා නිින්ද කියලා නැහැ කියලා. මම දන්නවා ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඕක නැත්තම් තව දුකක් එනවනේ. නිසා මේ පැමිණි දුක සතියට ආහාරයක් කර නිර්ණායකයක් කරගන්න දන්නවා කියලා කියන්නේ ඒ යෝගාවචරය දන්නවා මේන් පිට ගත්තොත් සැපයක් ඒක අනිවාර්යයෙන්ම ඇබ්බැහියකට යනවා කහගේ හරි සූරාකෑමක් කාට හරි වදයක් අනාගතේ හෝ ගෙවන්න වෙනවා දැන් මේ දේ මේ පැමිණි දුක් පැනිරහයි කියලා අධික දුකකුත් නෙමෙයි නින්දත් නෙමෙයි. මෙන්න මේ අතරමැද තියෙන දැඩි වෑයමක් නැහැ, කුසීතකමක් නැතිව. මේ මැද තියෙන තැන දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? අර දෙක පොත් වලින් කියවලා ගන්න පුළුවන් මේ කියලා. මේ ජීවිතයේදීම අත්පනා අපිට විඳින්න ඕන. ඒ නිසා අපි හිතන සමහර වීරය වීරත්වයේ වැඩි චරිත අධික වීර්යය තියෙන චරිත සමහර කුසී චරිතල කිව්වට එකම නොසය ඇතුළේ මොයි දෙකම ඉඳ ඉඳ තියෙනවා. ඔක්කොම සපහසුක ලැබුණොත් කුසීත වෙනවා. සපහසුකම් ලැබි වෙච්ච ගමන් අඩු වෙච්ච ගමන් අර අඩු වෙච්ච එක අල්ලගෙන ඉතින් කතන්දර ගොතනවා. ඉතින් චෝදනා පත්‍ර හරනවා. ඉතින් අයිතිවාසිකම් ඉල්ල හටම් කරනවා. දෙක මැද කවදාවත් හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පළවෙනි වතාවට යෝගාවචරය මේ අධික වීර්ය කිරීම සහ අධිත කුසීත බව අතර මම දැන් ඉන්නේ කියලා දැනගන්න මේ දෙකට සාපේක්ෂ වේපාය මේ මැද වීර්ය කියන එක දැනගන්න තදුපක විරිය වාහනතා කියලා අවශ්‍ය ඒ දෙකට ඕනේ නියම වීර්ය දාගෙන ඕනකට වැඩි දුකක් ගන්න යන්නත් එපා වීර්ය අඩු වෙලා නිින්දට වැටෙන්න දෙන්නත් එපා හරියට මැද මාවතේ මේ වීර්ය පවත්නවා කියන එක වෙන්නේ නැතුව නෙමෙයි තියෙන්නේ මේක වෙන වෙලාව අපි අඳුරන්නේ අපි අධික වීර්ය වැඩිකම නිසා වෙහෙස වෙනකොට ඒ ගැන කතන්දර කියන්නේ පැනලා දෙන ගතිය වැඩි. වීර්ය අඩු වෙලා නිින්ද ගියාම ඒත් පශ්චාත්තාප වෙනවා වැඩි. මේ දෙක අතරමැද තියෙන වෙලාව ඉස්මතු කරලා ඒක රජ කරවලා ඒක කනඩුවක තැම්පත් කළා අනේ මෙච්චර දඟලදිත් මගේ හිත වරින් වර මේ සම වීර්යක හිටිනවා කියන එක තේරුම් ගන්න යාට හරි පුළුවන්කමක් තියෙනවා නම් ඒක නා භාවනා කරලා ලැබුව එකක් නෙවෙයි ඒක. එයා මේක ගරන්න දන්නවා වෙන් කර ගන්න දන්නවා සුතමේ ඥානෙ නිසා. ඊට පස්සේ ඒක ඉදිරිපත් කිරීම හරහා පන්නරයක් තියෙනවා. ඒකට අහගෙන ඉන්න එකන දන්නවා මෙයා කතා කරවේ නැති උනට අධික වීර්ය කරලා වෙහෙස වෙච්ච ගතියක් මෙයා ඉස්මතු කරලා පෙන්වන්නේ නැතුව නිින්ද කියද එයා තියෙන්න ඕන ඒක. නමුත් මෙයා කතා කරනවා නම් කතා කරන්නේ මේ දෙක අතරමැද උලන් මදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ දඟලන්නේ නැතුව තියෙන වෙලාව වෙන් කර ගන්න දානවා. වෙන් කරගෙන කමටහම අර්ථාට දාන්න දානවා. ඒ දැමීමෙන්ම ඒක සමාදන් වීමෙන්ම එයාට මේ පච්චුප්පන්නං චේව ඥානං උපජ්ජති කියන එක ඒක එනකොට මේක වෙන් කරලා ප්‍රධාන අමුත්ත වශයෙන් බාර අරගෙන පාවඩ එලලා පුලත්තක් අතර දීලා වඩම්මගෙන යන්න දන්නවනම් අපිට තේ උප්පත්තියම අපි නිවන් දැක්ලා තියෙනවා. හැම වෙලාවෙම ওই චෛසික තියෙනවා. නමුත් අපේ හැදිච්ච හැදිච්ච නේ හැදිච්චකම කියලා ඔකට කියන්න තියෙන්නේ. මේ දොස් දකිනා ගතිය. දොස් දකින ගතිය නිසා අධික වීර්ය කරලත් අමාරු වෙච්ච වෙලාවල් අපි කමටහන් වර්තාවට දානවා. වීර්ය අඩුකම නිසා නින්දට ගිය අවස්ථාවල් දානවා. නමුත් මේ දෙක අතරමැද තියෙන අවස්ථාව වෙන් කර ගන්න දන්නේ නැති නිසා ඒක උපාදේ තබ්බා කියනවද මන් දන්නේ ඒ වෙනුවට මේ ගරලා පෙරලා වෙන් කරලා ඒක උපයන ලද්ද ආරස්සා කිරීමක් කියලා නම් මේකට කියයි මේක ඕනම කෙනෙකුගේ මානසිකත්වයේ තියෙන දෙයක් තමයි සමබර වීර්යයට එන වෙලාවක් තියෙනවා. ඒක කතා ඒක විතරක් කතා කරන්නේ. වැරදි දේවල් කතා කරුවොත් වෙන්නේ අර සමබර හිතත් හිතත් පාවිච්චි කරනවා අර අරු නඩුව ගොනු කරන්නයි මේ චෝදනා පත්‍ර හදන්නයි අපරාධය අර මැතිස්ත තියෙන වීර්යය හම්බ වෙන්නේ ඒක නිසා මේ හය අවස්ථාව වෙන් කරගෙන වාර්තා කිරීම පිළිබඳ මම මෙන්න මෙහෙම උපමාවක් දෙනවා. එහෙම නැත්නම් මේම ක්‍රියාකාරකමක් මතක් කරනවා. ඒ මම ඉන්න කාලේ يعني ගියා අපි මේ ටොබැකෝ කම්පැනි එකේ වැකේෂන් ජොබ් එකට කියන්නේ කෙටි කාලීන රස්සාවකට විශ්වවිද්‍යාලයෙන් අයින් වෙච්ච ගමන් ගියාට පස්සේ හිටිය අපේ මෙක්කනේ තමයි හිටියේ එතනත් ලොක්කා. එයා කියනවා මේ ඒ මනුස්සයා නම් අපිට කිව්වනේ. ඉතින් ඉන්නකොට ඇහිච්ච කතාවක් එතෙන්ද ගන්නවයි කියලා මේ සිගරට් තෝරන්න තීරුම් කරුවෝ. කිසිම විවාහයක් බලන්නේ නැහැ. මූණ දිහා බලන්නෙත් නැහැ. එක එක જાතියේ nuts nuts කියලා කියන්නේ මේ යකඩ මේ බෝල්ට් වලට දාන nuts ඉන්නේ. එක එක જાතියේ nuts ගොඩාක් රෝලකින් පෙරිලා එනකොට එන්නකොටම දැකලා අදාළ පෙට්ටියට දාන්න ඕනලු ඒක. nuts ගොඩාක් ඉස්සරහට යන පෙට්ටි හයක් තියෙනවා. ඒ එනේන එක අරගෙන ටට් ටට් ගාලා මේ හයට දාන්න පුළුවන් නම් අන්තිමට තේරෙන පටන් අර ගන්නවා කොච්චරක් තෝරලා දිනවද 100 හරියටම අවශ්‍යකට දැම්ම නම් එච්චර සුසුකම. ඒක යෝගාවචර පෙට්ටියක් අරන් ගිහලා වාඩි වෙලා අතීත හිතවිලි ඒ පෙට්ටියට දාන්න. අනාගත හිතවිලි මේ පෙට්ටියට දාන්න. මනාප හිතවිලි මේ පෙට්ටියට දාන්න. අමනාප හිතවිලි මේ පෙට්ටියට දාන්න. වීර්ය වැඩිච්ච අර පෙට්ටියට දාන්න. වීර්ය අඩුච්ච මේ පෙට්ටියට මේ පෙට්ටිය හැට දැම්මට පස්සේ ඉතුරු වෙන එක තමයි සමාධිය කියන්නේ. ඉතුරු වෙන තමයි සතිය කියන්නේ. බලන්න වැඩි හරියක් තියෙන සතියේ. කවදාකවත් අදාළ ප්‍රමාණයට අපි ඒකට නම්බුව දෙන්නේ නැහැ. කවදාවත් අදාළ ප්‍රමාණයට අපි ඒක අගය කරන්නේ නැහැ. ඒක තමයි කෂට ගතිය. කසට ගතිය කියලා කියන්නේ කෙලස් ගතිය. අපි අර වැරදිච්ච ගැන තමයි කතා කරන්නේ. ඒ ඔක්කොම වෙන් කරන්න බලන්න හරියටම අතීතෙට ගිහලා නම් කරලා ලේබල් කරලා වැතර දාන්න. ගොඩක් වෙලාට අපි ඉන්නේ සමාධියේ. ගොඩක් වෙලාට අපි ඉන්නේ සතියේ. ඉතින් બોලේ ඒක දඳුරන්නේ නැත්නම් මම මොකද කරන්නේ? පහින් යනකොට අන්ධයාට මණිකක පය හැප්පුණාට ඒක අඳලා ගන්නෑ. ඌ අම්මා මතක් කරලා බැනලා යනවා ගලක් හැප්පුණා කියලා. ඇස් තියෙන වින්නේ නම් අවුලනවා. දැන් මේ සාරිපුත්‍ර සාන්ති අපිට මේ ඇහැ බාදලා දෙන්න හදන්නේ. ඔය වැරදිච්ච පරිචිත කරන කතා කරලා හිටියොත් අර මධ්‍යස්ථ දෙයට දිව යුතු නම්බුව ගෞරවය ආදරේ කෙරෙන්නේ නැහැ. මොකද අපේ අපේ රචනයේ වැඩි හරියක් පාවිච්චි කරන්නේ පෑන් වල තියෙන වැඩි හරියක් පාවිච්චි කරන්නේ කඩදාසි වැඩියෙන් පාවිච්චි කරන්නේ වැරදිච්ච කතා කරන්නේ වැරදිච්ච අවශ්‍යයි වැරදිච්ච නැති වෙන්න හිතන්න එපා මොකද ඒව වෙන් කරලා කියන්න මට මේ මේමාව නමුත් නාපු මැද හිටපු වරින් වර වරින් වර පහන්දල කෙලින් හිටපු වෙලාව අඳුරා ගන්න දැනගන්නවයි කියලා කියන්නේ ඒකට සාරිපුත්‍ර සංසේ පාවිච්චි කරන පච්චත්තං චේව ඥානං උපපජ්ජති ඒ වෙන්නකොටම එතනම දැනගන්නවා මේක අතීතෙත් නෙවෙයි අනාගතෙත් නෙවෙයි මනාපත් නෙවෙයි අමනාපත් නෙවෙයි අධික වීර්යයක් නෙවෙයි අවවීර්යකුත් නෙවෙයි කියලා ඒ දැනීම මායාට ඇහැට උලට ඇහැට උල ගුලෙන් යනවා වගේ. එයා දෙන්නෙම නෑ අපිට ඒක ගැන වත වාර්තා කරන්න. ඒක ගැන ලකුණු ගන්නකොටත් කැමති නැහැ. බලන්නේ මොකකින් හරි අපි අර හය එක පටලවලා තියෙනවා. බුදුරජාණන්සේ රහසින් ඇවිල්ලා කියනවා. සාරිපුත්‍රයන්සේ රහසින් කියනවා. පව් සමාදන් වෙන්න එපා. ඔය පව් දැනගෙන ප්‍රතික්‍රියා කරන්නත් එපා. එතකොටත් වෙන්නේ කාලේ නාස් වෙනවා. ඒකට අහුවෙන්නේ නැති ටික බලපන්. හැම කෙනාම Taman හිතනට වැඩිය හිත යම් යම් වෙලාවක අරමුණේ හිටිනවා. ඒ ටික වාර්තා කරන දන්න මනුස්සයා අහුලගෙන වාර්තා කරන දැනගන්න අනාගාමී වෙන්න ඕනේ කියනවා. නැතිකම නෙමෙයි මෙතන තියෙන්නේ. මේ වගේ පිරිසක් දිහා බලපුවම හොඳටම කෙදහගේ අවශ්‍යතාවය තියෙනවා. තිබුණාට නැතිකම නෙවෙයි තියෙන්නේ අපේ අර කෂ්ඨ ගතිය. තුප්පහි ගතිය. නොකෑමන දහවතුර පට්ටවඳුරු ගතිය. මේ වැරදි හොයන ගතිය. ඕකට තමයි කෙලස් කියන්නේ. එනිසා ඒ කෙලෙසිය තියෙනවා ඒ ඒ බෑග් වලට දාලා නික්ලේශී අවස්ථාව ගැන පටන් ගන්න වார்த்தාව. එතනින් පටන් ගන්න වார்த்தාව මේ කෙලෙස් වලින් පටන් අරගත්තොත් කක්කම තමයි. කෙලෙස් නැති නිසා නෙමෙයි ඒකට නිසිතන දෙන්න. පසුබලාසනයක් දෙන්න. ඔක්කොම හරි ගිය වෙලාවකින් පටන් ගන්න ඊට පස්සේ කියන්නේ මේ මේම උණයි කියලා. අන්නේ විදියට පරිපන්ත ධර්ම හයක් පෙන්වලා දීලා කියනවා. මේ පරිපන්ත ධර්ම හය දැනගන්නේ මේකේ නැති හිත උපචාර සමාධි හිත. ඒ පරිවන්ත හයෙන් එකටවත් වැටෙන්නේ නැති හිත. ඊට පස්සේ වෝදාන ධර්ම වශයෙන් කියනවා මේ දාන වොස්සග්ගපට්ඨානේ කත්තං කියලා අපි දානයක් දෙන වෙලාව හිතන්න කියලා කියනවා. තම සතු ධාර්මික වස්තුව තව කෙනෙක්ගේ අතටපත් කරනකොට එයාගේ හිත අතීතෙත් නෙවෙයි අනාගතෙත් නෙවෙයි තියෙන්නේ. එයාගේ හිත මනාපෙත් නෙවෙයි අමනාපෙත් නෙවෙයි තියෙන්නේ. එයාගේ හිත අධික පීරියෙත් නෙවෙයි තියෙන්නේ. අවවීරියත් නෙවෙයි තියෙන්නේ. එතකොට සමාධියක් එනවා. ඒක අත්විඳින්න පුළුවන්. ඒකට කියනවා ඡන්ද සංක ඡන්ද සමාධි සංකාර ප්‍රධාන සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියලා. තමන්ගේ ඡන්දේ නිසා කුසල ඡන්දේ නිසා තමන් උපයසපය ගන්නලද ධාර්මික වස්තුවක් බොහොම වටින කෙනෙක් අතර දෙන වෙලාව. ඒකෝට තමා අතින්ම දෙනකොට ඒ වෙලාවේ තියෙන මේ ඡන්ද සමාධිය. ඒ සමාධිය සියලු අංග සමානාගතයි ඒ වෙලාවේ. ඒ වෙලාවේදී අතීත නාගතේ නෙවෙයි හිත තියෙන්නේ. මේ මත්තර මට බුදු බව ලැබේවා නැත්නම් විතාකාව වෙන්න ලැබේවා නැත්නම් වෙන සාකාවක් වෙන්න ලැබේවා නෙවෙයි. මේ දෙනවා. අම්මා දරුවට කිරි දෙනකොට මොනවාක ප්‍රාර්ථනා කරන්නේ? අම්මගේ ලේ. තමන්ගේ දරුවා. ඌ බඩගින්න ගන්නකොට පුචු පුචු ගාලා කිරි බොනකොට ඕනම්මට එනවා සමාධියක්. ඉතින් අද්දින්න පුළුවන් දෙවෙනි එක ඉන්න මේකේ. ඒක අපි කිරි බීලා තියෙනවනේ. බොනකොට එන සමාධියක් තියෙනවනේ. එච්චර තමයි මේ කියන්නේ. අය වෙන මේ බ්‍රහ්ම ලෝකෙන් ආව සමාධියක් නෙමෙයි. අපිට තෑග්ගක් දෙනවා කවුරු හරි. දාන ටික බෙදනවා කියන්නේ. එහෙම නැත්නම් දාන්නේ දෙන දායකයයි කියන්නේ. ඒක බෙදනකොට බලන්න කොච්චර සද්ධායවකින් කොච්චර සැදී පැහැදී සිට කොච්චර පාවට එලාගෙන මොකෝ ආඩම් බැඳගෙන මේක කරනකොට <clears throat> දෙපාර්ශවේම ඒ කිසිම තණ්හාවක් මානයක් දිත්‍යයක් රාගයක් ද්වේෂයක් නැතුව ඉතින් මේකට කියනවා දාන වොස්සග්ගපට්ඨානේ ඒකත්තන් දානීය උදාහරණ වෙලාවදී ඇතිවෙන මේ ඒකත්ත භාවය ඡාගාදි මුත්තානං දීමේ මනාපැති කෙනා කිසිම භාවනාවක් කරන්න ඕන සමාධියට එකපාරටම චක්කාලා බහින්න පුළුවන් දන්නවනම් මේකට කියනවා ඡන්ද සමාධි පදන්නා සමන්නාගතං ඉද්ධිපාදේ කියලා. ඒ කියන්නේ කුසල ඡන්දයට කැමති කෙනා ඒ ඒ සඳහා ඕනම දෙයක් අප කරනවා. ඕනම දෙයක් කරපොන මොකද මේ දීමේදී සිල්ලොතෙක් හම්බෙලා අපේ අපේ තාසනේ කතාවක් කියනවනම් සිල්ලොතෙක් හම්බෙලා තමයි ළඟ තියෙන එක මේ දෙනකොට ඇති වෙන සැපය ආයි කායින්වත් අහන්න බලන්න දෙයක් තියෙනවා. ඒක සාටක වහුණා කල්පනා කරලා කරලා කරලා මේ ගෑනටත් තියෙන්නේ උඩට රඳින්න එච්චරයි තමන්නත් තියෙන උඩට රඳින්න එච්චරයි. ඉතින් මිනිහා ඒක ඇඳගෙන ගිය වෙලාවේදී කල්පනා කරන මොනවා හරි දෙන්න ඕන දෙන්නම විදියක් නැහැ. ඉතින් ඊට පස්සේ නෝ නෝ නෝ මගුලක් වෙච්ච අවයි මම මේ සාලුව පූජා කරන්න කිව්වම යකෝ එතකොට එහෙට ගෑනිට බණ අහන්න එන්න විදියක් නැනේ ආයෙ සාලුව කරේ දාගන්න. ආයෙ සරයක් ඉන්නකොට හිතන යකෝ මේ බණ ඇහෙනකොට නම් කැවුත් හරි දෙන්න ඕන කියලා ආයෙ සාලුව ගන්නකොට ආයෙ එතන දැන් මම නම් අද ගෙදරව දැන් ගෑණි ගේ වහගෙන ගේ ඇතුළටලා ඉන්නේ. ඒ අම්මන්ට එළියට එන්න හම්බෙන්නේ නැහැ. තුන්වෙනි සැරේටත් එනවා. විමර්ශන කල්පනන යකෝ මේ ඉස්සරහට ගියර එක දාන පසට ගියර එක දාන පද ඊට පස්සේ තගන ඕන එකක් වෙන්නේ කියලා දෙනවා කියනකොටම ඇති වෙච්ච සතුටට මම දිනුවා මම දිනුවා කියලා කෑ ගන්න. ඉතින් එතකොට කොසල් රජුරන්ට එන අප්සෙට් මේ මගේ රාජ්‍ය වෙන කෙනෙක් දිනන්න බෑ රජුරු විතරයි දිනන්න පුළුවන් කියලා අර මනුස්සයා කියනවා රාජසභාවට. එල්ලාන ගනුඹ කොහොමද දිනන්නේ මේකේ මේ අනිත් එක මම ඉන්නකොට සභාවේ කෑ ගහන්නේ. නෑ ඔබ වහන්සලා දිනන දිවිල්ල නෙමෙයි මන් දිනේ මේ දා. මට තිබුණේ එකම සලුව මේ තරම් රණ්ඩු කරලා කරලා දාහනේ දුන්නා මම. දෙනකොට ඒ දෙන්න යනකම් මාර්යා හිටියේ ඉස්සරහින් දෙන්නවා කියනකොටම සමාදානිය ඇති වුණා, අගේ ඇති වුණා. මිනිහට සතුට කෑ ගහන්න පටන් ගත්තා මම දිනුවා මම දිනුවායි කියලා. ඊට පස්සේ කොසල් රජුරණ තේරෙන පටන් අරගත්තා මේ වටවලල්ලේ යෑමක් ඕන මේ සමාධිය කියන එක මේ පච්චුප්පන්නං චේව ආයතින්ච සුඛ විපාක ගෙන දෙන මේ සමාධිය දානෙමුත් උපයන්න පුළුවන්. මේ මනුස්සයාට ධන එකක් නෙවෙයි ආතින් වෙච්ච දේ. හැබැයි මනස මේ දීම තමයි කල්පනා කරගෙන බනහලා තියෙන කියලා මනස සලු 100ක් ටැගර් දුන්නා. ඒ මනසයි සලු 100ම ගෙනිලා බුදුහාමුදුරට පූජා කරා. එමස දැනගත්ත මේ දීපු එක නිසා ලැබුණේ කියලා. ඉතින් දින දින දේ පූජා කරන තරම් ගැම්මක් එනවා. ඒ නිසා දානයක් දෙන වෙලාවේදී අපි මේ විශේෂයෙන්ම සිංහල බෞද්ධය තැම්බිච්ච බත පූජා කරන්න හරිම කැමති. වෙන කිසිම જાතියක් ඒක මම දැකලා නැහැ. බට්ටිය පූජා කරන්න හරි ආසයි. ඒ වගේ ඒ දාහනේදී උපදින ඒ දේට තමයි මේ සාරපුත් සාංශ මතක් කරන්නේ. මේ රටින් ගෙන්න සුපර් මාකට් එකේ තියෙන නැව් දෙකෙන් එන බඩුවක් නෙවෙයි මේ කතා කරන්නේ. දාහනයක් දෙන වෙලාවේදී ඒකට කියනවා ඡන්ද සමාධි ප්‍රධාන සමන්නාගතං ඡන්ද සමාධි සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං කිය. මේ ඡන්දේම නිකන් දීමේ කැමැත්තමයි. පුළුවන්කාරකමක් නෑ, සල්ලිත් නෑ. ඒකට තියෙන කට්ටියක් ඉන්නවා. ඒක සංස්කාරයක්. දැන් දෙන්නේ ආමිෂයක් මේ. නිර්ආමිෂ දෙයක් නෙවෙයි. අන්න ඒකින් එයා පාවිච්චි කරන රීත්‍රිපාදේ වඩනකොට යාට ඒ හරහාම වෙන මොනම කෝටිපතියකට කරන්න බැරි වැඩක් මේ අර දීම දීම නැමැති පුරුද්ද හරහා සිල්වතා දැකපු වෙලාව අවස්ථාව වෙලාවේ කරගන්න. ඒකල තේරුම් ගන්න මේ වෙලාවේදී ඇතිවෙන මේ සතුට මොන්නම විජේකන්ත ආමිෂිකෙන් ගන්න බෑ. ඊට වැඩිය නැත්නම් ඊට වැඩිය ලාභ ඊට වැඩිය කුසල ඡන්දයක් ඇති වෙන එක තමයි මේ වර්තමාන එක මොහොතක් චිත්තක්ෂණය පවත්වපුවාම ඇති වෙන ඒ සමාධියම නැත්නම් ඒ කියන උපචාර සමාධිය අර ආමිෂ සමාධිය ඉක්මවලා ගිහිලා නිර්ආමිෂ පැත්තට සුදුසුකමක් ලබලා දෙනවා. ඉතින් හරි අමාරුනේ අපිට කියන්න මේ භාවනා කරනකොට යමක් නොකර ඉඳගෙන ඉන්නකොට විශාල දානයක් දීමකට වැඩිය කුසලයක් සිද්ධ වෙනවා කියලා උඟ දෙනෙක් කැමති නැහැ හිතන්නේ. උඟ දෙනෙක් හිතනවා අනේ මෙතෙන්ලා නිකම් වකන්නේලා ඉඳගෙන ඉන්නවා කිසි වැඩක් නැහැ. ගෙදර හිටියන දානයක්වත් දෙන්න තිබ්බයි කියලා මෙතන ඉඳගෙන දාන ගැන තමයි කතා කරන්නේ. ඒ තරම්ම අමනයි. හැබැයි ඒක නරක දෙයක් නෙවෙයි. ඒකත් හොඳ දෙයක්. ඉතින් වැඩි හොඳ එකක් තමයි මේක. යමක් නොකර අතීතනාගතෙත් නැහැ, තද්දපඩ වීර්ය කරන්නෙත් නැහැ, කුසීතකමකුත් නැහැ. වර්තමානයේ හිත පවතිනවා කියලා ඒ වර්තමානයේ හිත වැඩි වැඩි උපදින්නේ. බයිසිකලයක් ඉස්සලාම් පදින්න පුරුදු වෙන මනුස්සෙක් වගේ එහෙන් කකුල බිම තියනවා, මෙහෙන් කකුල බිම තියනවා. කොහොම කොහම හරි කරලා මැදිහත් වෙන වෙලාව හරියට දැනගෙන ඒක වාර්තාගත කරගන්න පුළුවන් නම් ආන්න ඒ ඒ දැනීම මේකේ තියෙන ආධ්‍යාත්මික ගුණය මේකේ තියෙන ආගමික ගුණය තේරුම් අරගත්තොත් මේක උපයන්න මොන්නම බාහිර සාධකයක්වත් අවශ්‍ය නැහැ. මේ ත්‍රිපිටකය පිළිබඳ දැනීමක් හෝ පැවිදි වෙන්න හෝ බුද්ධ ධර්මයේ උපදින්න හෝ මොකම දෙයක්වත් ඕනේ නැහැ. මෙන්න මේ වගේ මේ සම්පූර්ණ විවෘත දෙයකින් මේ ආගමක් හදාගන්න නිකාය ભેදයක් හදාන මොන රණ්ඩු සරුවලයක්ද කියලා පොඩ්ඩක් බලන්න මේ ආගමට ධර්මයට භාවනාවට යනකොට අපි මේ හදාගෙන තියෙන රාමුවේ තියෙන විචිත්‍රත්වය කවදාවත් මේ නිර්හංකාර මේ නිහතමානී මේ අහිංසකමට යන්න දෙන්නේ අපි වයින්නවා මේ ආගමික නායකයන් නෑ අපේ හිතේ තියෙන කෂට ගතියමයි අරගොල්ල ඇසුරු කරපු නිසා තමයි අපිට ඒක ඇවිල්ලා තියෙන්නේ. නමුත් හිතන්න කවදා හරි මේක තේරුම් ගත්තොත් නැත්නම් මේක අත්දකින්න පුළුවන් බව තේරුම් ගත්තොත් එහෙම ඇති වෙන චිත්තක්ෂණයක් පිළිබඳව අපි කොච්චරක් සමාදම් වීමක් කරයි. වෙන මොනවාක්වත් එපා අපි මුළු ජීවිතේටම අපි කියනවා එහෙම එක චිත්තක්ෂණයක් ඇති. ඒක ඇති කරගට පුරුදුනාට පස්සේ බුදුන් දැක්ක ධර්මයේ දැක්ක වගේ ඉඳගෙන ඒක දෙකක් කරන්න, ඒක තුනක් කරන්න කරන දෙයක් කියන උපාදේ තබ්බන්. මේක ඔබ ළඟ තියෙනවා ඔබ දන්නවා මේක වෙන් කරගනින් වෙන් කරලා මේක නැවත නැවත උපයන්න මේක නැවත නැවත පහළ වෙන්න කුමක් කළ යුතුද ඒකට කියන අනුග්‍රහ කියලා. ඒ අනුග්‍රහිතේට බාධාව තියෙන්නේ මේක හරියට අඳුන ගන්න නැතිකම. මේක ගරලා වෙන් කර ගන්න දන්නේ නැති නිසා අපි හිතනවා මේ අනු ළඟ තියෙන විශේෂී මේ සමීකරණකින් නැත්තම් යන්ත්‍රයකින් නැත්තම් මන්ත්‍රයකින් අපිට එකපාරට මේකට යන්න පුළුවන් කියලා. එහෙම හිතනකොට වෙන්නේ Taman නීච තත්ත්වයටපත් වෙනවා. අව탁සේරුවට ලක් වෙනවා. දැන්නවත් හිතන්න ඕනේ මේක අපි ළඟ තියෙනවා. ආනේ තියෙන එක මේ කක්ක වලින් අයින් කරලා හොදෝ තමයි දාන්න නැතුව මේ ටික වෙන් කළා කියමනට පරිච්ඡේද ඥානය කියලා කියනවා. මේ කමඨාන සුද්ධ කරනකොට අපි කරන්නේ හොඳම දේ කියනවා. හරියටම කමඨාන බුදුන් වච්චේ තැනින් පටන් අර ගන්නවා. එතම ඊට පස්සේ අර කුණු කන්දල් අවශ්‍ය නම් ලියනවා. නමුත් කවුරු හරි පටන් අරගත්තොත් මේ වැරදිච්ච පෙරදිච්ච තැනකින් ඉතින් ඒ කියන්නේ හොඳ නැකත හරි නෑ. යෝගේ හරි නෑ. ඉතින් කාලකන්නිම තමයි. එහෙම නැත්නම් කාලකන්ණි කියන්නේ නැත්නම් අසප්‍රස කියන වචනේ වඩා නම්බුකාරයි මගේ ඔය කාලකන්ණි වචනේ එච්චර හොඳ නෑ. මම කාලකන්ණි වචනයක් ඒක. එවිදි ඒක නොකියත් බෑ මේ වෙලාවේ. මොකද ඒ තරම් මේ කුණු කන්දල් කතා කරන්න තියෙන ආසාව. දිහා බලනකොට හොම්බට දෙයක් දමලා ඉඳලා තියෙනවා කාලකන්ණි කියලා බයිනවට වැඩියි. ඒ කියන්නේ අපි කොච්චරක් වල්පල් හැරිද කතා කරන්නේ සම්පප්පලාපද කතා කරන්නේ. මෙච්චර ලස්සන දෙයක් කතා කරන්න තියෙන්නේ. ඒකට කියනවා අපි ඔය මම මේ හිමීට හිමීට බයින්න හදන්නේ මේ අදවල් අහපු ප්‍රශ්නෙට. irdipaada හතර ඡන්ද සමාධි සංඛාර සමන්නාගතං irdipaada. කියන්නේ මේ ඡන්ද සමාධි ප්‍රධාන සමන්නාගත. අර දන් දීලා පුරුදු වෙච්ච එක්කනට ඒ දේට ඇබ්බැහිය දන් දෙන්න තියෙන ඇබ්බැහිය කුඩුකාරයෙක්ගේ ඇබ්බැහිය වගේම එකක්. ඒ මනසට නොකෑවත්කමක් නැහැ. දෙන්න ආසාව තියෙනවා. ඒකෙමුත් එයා දිනු කරගන්නවා මොකද්ද සමාධියක් වර්තමානයේ සහ අනාගතේ සුබ වෙන. නොදෙන එක නැත්නම් දෙන්න කැමති නැති එකනා ඒකට දෝෂාරෝපණය කරනවා. දෙන කෙනා දන්නවා දෙන්න දෙන්න ලැබෙනවයි කියලා. ඒ මනුස්සයා ඔය කවුරුත් කිරුවට අහන්න යන්නේ නැහැ. ඒවා හොරෙන් හරි දෙනවා. ඒ තුන්වෙනි ලෝකේ රටවල් වලට ආධාර දෙන්න හදන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ඒ ආධාර දෙන්න ආපු මිනිස්සු කියනවලු ඔය අකුණ දීලා වැඩක් නැහැ. මේ වෙසක් දවසට ගියාම ඔය කොච්චර දුප්පත් වුණත් තියෙන එකත් අනුන්ට දන් දෙනවා. ඒ නිසා ඔය මිනිස්සුන්ට දෙන්න මොකටද? මේ මිනිස්සු තියනවා දැන්නමත් තියනවා. අපි කවදාවත් දෙන්නේ නැහැ. මේ මිනිස්සු දැනටමත් දෙනවා. අනිත් එක මේ ලන්දාරි මේ ළමිසියෝ හොඳට වැඩ කරන්න පුළුවන් පහට විතර බෝගහ ගාවට ගිහලා මේ මිදෙන කුටු කුටු කුටු කුටු කකා ඉන්න ඔය ටේ වෙලාවට අම්බ කරන්න පුළුවන් මොනවද ඔය කරන්නේ උන් ඕකටද අපි ආධාර කරන්න ඕන පොයේ දවසේට සුදු ඇඳගෙන බෝගහ වටේ කැරක් කැරක ඉන්න උන්ට වැඩක් කරන්න පුළුවන් ඔය වෙලාවේ වැඩ ඒ ඔය වැඩ වලට උදව් කරන්න එපා දෙන්න නම් එපයි කියනවා අනේ උන්දලගේ බම්බෝ නැතුනට අපිට කමක් නැහැ නොදී නිකන් හිටපල්ලා මුන්ගේ තියෙන අමනකම මං කියන්නේ මුන් දන්නේ මේ වර්තමාන මොහොතේ සැප විඳින එකයි ආගම කියන්නේ උන්ට එහෙම එකක් ඇත්තේ නැහැ. උන් පිසාච ප්‍රේතයෝ කොච්චර ලැබුණත් මදි. ඒකල අපි ගැන කතා කරලා ලැබයිලා කියන්නේ. උන්නගේ දැන් උඹලා දෙන ඔය තුත්තු කුඩිය නැති වුණාට අපි ළඟ බොක්කේ තියෙන කරි මුත්තේට්ටුට ගියාම අපි දෙනවා. මලගෙදරදී අපි දෙනවා. දාන්සලේදී දෙනවා. අපිට ඒකේ තියෙනවා එතන ලැබෙන ආධ්‍යාත්මික සුඛයක් කපට උඹලට හම්බෙන්නේ. ඒ වෙනකොට ඒව ගැන චෝදනා කරලා පව් කරපෝ පව් කරගන්න. ඒකට සමාදම් වෙන්නත් එපා. ඒක නිසා අපි දැනගන්න ඕනේ දාන දෙන කෙනා දානය හරහා යම් ප්‍රමාණයක වස්සග්ගුපට්ඨානයක් දීමේ කැමැත්තක් ඇති කරන වගේ විරිය වඩන එකනක් දන්නවා භාවනා කරගෙන යනකොට මෙතෙන්ට යනකම් මෙනෙහි කරන්න ඕනේ මෙතනින් එහාට මෙනෙහි නොකර යන්න අරින්න ඕනේ කියලා. ඉතින් පාඩම දන්නේ නැති එක්කන අරමුණ කී කරුණත් මෙනෙහි කරනවා අකී කරුණත් මෙනෙහි කරනවා. ඉතින් ඒ නිසා හරි වෙහෙසකටපත් වෙලා අන්තිමට බෙල් එක ඇක්කුම් ඉසි එක ඇක්කුම් මොකද කොච්චරක් දුරට යනකම් වීර්ය කරලා කොච්චරක් දුරින් එහාට වීර්ය සමතාවයට ඇවිල්ලා ඒ දිනු වෙච්ච සතියට යන්න දෙන්න ඕනද කියන එක දන්න කෙනෙක් ස්වභාවයෙන්ම වැටිච්ච කෙනෙක් මගේ ජීවිතේෙන් මම දැකලා නැහැ. මෙනෙහි කිරීම අල්ලලා දුන්නොත් ඌ ලද්දපට මැරෙන ගම මෙනෙහි කර කර මෙනෙහි කර කර යනවා. උට තේරෙන්නේ නැහැ මෙනෙහි කිරීම කියන එක මෙතනින් පටන් ගන්න මෙතෙන් ඉවර වෙන වෙලක් කියලා. එහෙම නැත්නම් මෙනෙහි කිරීම දන්නේ නැති එකන සමස්තය දිහා බලහන් ඉන්නවා ඊට පස්සේ හිත පිට යනවා. ඒ නිසා මේ මෙනෙහි කිරීම කියන අපි මේ වෙලාවේදී වීර්ය කියන එක විතක්කේ කියන චෛසිකයට සම්බන්ධ කරලා කතා කරන්නේ ඒකට බොහෝම මේ ශාස්ත්‍රීය වශයෙන්ම දෙන්න පුළුවන් නිදර්ශනයක් තමයි මේ උපචාර සමාධියේ ඉන්නකොට ඒක න ගොඩක් වෙලාවට අරමුණට ගන්නේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් තමයි. එහෙම නැත්නම් නන්නත්තර අරමුණු ගෙට ගවදිනවා. එයා යුව මෙනෙහි කරන්නේ තමන්ට අවශ්‍ය අරමුණ මූල කර්මස්ථානේ පුළුවන් තරම් මුල් තැන තියාගෙන අර එකක් ඇවිල්ලා වහලාගෙන ڇප්ප කරගෙන ගියොත් විතරක් මෙනෙහි කරනවා මිසක් ලදලද අවස්ථාවේ මූල කර්මස්ථානේ මෙනෙහි කරන ගිහිල්ලා අපි හිතමු යම් වෙලාවක මූල කර්මස්ථානේ මූලට මූල දාලා තියාගෙන පුළුවන් තත්ත්වයට ආවයි කියලා. ඒක සමත පොතෙන් අපි මේකට වචනයක් ගත්තොත් එතකොට අපි අර්පණා සමාධියට පුරුදු වෙනවා. බාහිර අරමුණු අයින් කරලා එකම අරමුණක හිත පවත්වන්න පුළුවන් බව දන්නවා. මේකට කියනවා ඒ ධානාංග පිරෙනවා අර කියන මේ වෝදාන පටි කරදරකාර ධර්ම අයින් වෙනවා. ඒකට තේරෙනවා දැන් මට විනාඩි 4ක් 5ක් ආනාපානෙම තියාගෙන පුළුවන්. පිම්බීම හැකිලිම තියාගෙන පුළුවන්. පීවරෙම තියාගෙන පුළුවන් කියලා තේරෙනකොට එයා මේ සමාධිය තව ඉහළට යන්න ඕනේ නම් මෙනෙහි නොකර මේ සමාධිය බැරිද කියලා ගන්න ඒ ගන්න තෙල්ලක්කාර අවදිය සමත භාවනාද කියන්නේ දෙවෙනි සමාධියට යනකොට දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර අතාරින්න ඕනේ. විතක්ක ਵਿਚාර අවිතක්කං අවිචාරං විවේකජම් පීතිසෝකං ဒုတိ ය ඥානං උපප උපජ්ජ විහෙරති කියලා කියන්නේ එතෙන් දෙන්න උදව් උපකාර කරපු විතක්කය හැලුවොත් විතරයි දෙවෙනි ධ්‍යානට යන්න පුළුවන්. ප්‍රීතියක් පහළ වෙන්නේ. අරින් අලන්න නැතුව ඒක දිගටම කරගෙන ගියොත් හරියන්නේ. ඒ නිසා වීර්ය වඩන කෙනා දැනගන්න ඕනේ මෙතෙන්ට යනකම් පාරට දාගන්නකම් මේ වැඩේ කරා ඊට පස්සේ යන්න අරින්න ඕනේ. මෙනේ නොකර උනත් නැත්නම් සක්මන් කරනකොට වම දකුණ වශයෙන් කරලා අවශ්‍ය නම් ඔසෝන තබන කරලා අවශ්‍ය නම් ඔසෝන යවන තබන කරලා යම් වෙලාවක තමයි තේරෙනවා නම් සක්මන ඉබේ සිද්ධ වෙනවයි කියලා. එනත අපි කියනවා gediya pitin සක්මන් කරන බව තේරෙනවනම් මෙනේ නොකර නැතුව බලන්න යන්න පුළුවන් නම් එතකොට තමයි අර මෙනෙහි කිරීමට වැය වෙන ශක්තිය වෙනුවට ඉබේ වෙන එකට සමාදම් වෙනකොට ප්‍රීතියක් උපදින්න පුළුවන්. අසීමිත වීර්ය කරන එකනට කවදාකවත් අර විදිහේ ඒ වීර්ය ඒ භාවනා වැඩෙනකොට වීර්ය නොකර සිටීමේ මේ කලාව තේරෙන්නේ නැති නිසා එයා බොහෝ විට අනවශ්‍ය විදිහට මෙනෙහි කරන්න යාම නිසා ඉදිරි භාවනාව වළක්ව ගන්න. ඒක හරි අමාරුයි. එයාට ඇඟිල්ලෙන් අල්ල පෙන්ලා දෙන්නත් වාර්තා කරන්න දන්නවනම් හරියට ඒක උරි තියාගෙන මෙන්න මේ තරමට යනකම් මෙනෙහි කරන්න. මෙතනින් එහාට මෙනෙහි නොකර ඉන්න කියලා කියතයි. එහෙම නැතුව ගුරුවරයා අහගෙන ඉන්න එකට නියම වார்த்தාවක් දුන්නේ නැත්නම් මෙන්න මෙච්චරයි මෙච්චරයි කියලා පිටින් එක්කනෝට ඒක ප්‍රමාණ කරන්න බෑ. එතකොටත් භාවනාවට බාධා වෙනවා. අන්න එහෙම නැතුව විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං විරිය ඉද්ධිපාදම් භාවිත කියලා කියන්නේ කොච්චරක් දුරට තල්ලු කරන්න ඕනද ඊට පස්සේ ගොරෝසු වීරියක් නැතුව ඒකට නිසිනින්දේ අනායාසයෙන් භාවනා යන්නලක දිහා බලා ඉඳීමේ වීරිය පාවිච්චි කිරීමෙන්ම එයා තීරුම් අර ගන්නවා අමුතු සුඛයක් ලබන්න පුළුවන් භාවනාවේදී. ගහලා ගහලා ගහලා හරකයිලෝන වගේ නෙවෙයි. හරක හීය හානවනම් කරත්තට කර දුන්නා නම් අඬහැරෙන් එලවන්න පුළුවන්. ගැල් කවියෙන් එලවන්න පුළුවන්. අන්නේ විදිහට ගහලා හදාගත්ත හරකා ඊට පස්සේ ගැල් කවියෙන් පැල් කවියෙන් එහෙම නැත්තම් හීයේ අඳුරෙන් කරන්න පුළුවන් විදිහට යනවනේ උට ගොයියයි කියලා කියනවා. එහෙම නැතුව හරියන්නේ නැහැ. හරකටත් තේරෙන්නේ නැහැ. මට මේ ගහන්නේ මොකටද කියලා. වැඩේ හරියට කරනකොට ගහනවා නැතිවට ගන්න. එතකොට හානිකාරට වැඩිය පිටිපදින්න එක වගේ තමයි මේ. අරකටත් එහෙම හිතෙනවා. භාවනා කරනකොටත් ඒ වීර්ය හරියට යොදව ගන්න බෑනේ. මං කිව්වට මෙහෙම කිව්වට මේක ලේසි වැඩක් නෙමෙයි. මේක තාමත්ම සූක්ෂම වැඩක්. මෙතෙන්ට යනකම් මෙනේ කරන්න ඕනේ. මෙතෙන් පස්සේ මෙනේ නොකර කිඩි පිට යන්න අරිනවා කියන එක ඒකට කියන්නේ වීර්ය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං කියන්නේ වීරිය දැනගෙන ඒකම ප්‍රධාන සූක්ෂම නැත්නම් ශිල්පය කරගෙන හරියට උත්සාහ කරනවා හරියට බහනවා හරියාගෙන එනකොට gediya pitin sakman කරෙන් දැල්ල බලනින්න. ඒතර චිත්ත සමාධි කියලා කියනවා. සාමාන්‍ය චිත්ත සමාධියට තමයි ඔය ලෝකේ සමත භාවනාව කියලා කියන්නේ. සමත භාවනා කරන එක නෑ ඒක තමයි මුල් කරගෙන යන්නේ. එතකොට එයාට තේරෙනවා හිත අර නීවරණයෙන් තොර වෙලා හිත නිකන් පැහැදිලි වතුර කඩක් වගේ රැලි වහලා නැති වර්ණ ගැන්විච්ච නැති පැහෙන්නේ නැති මඩ නැති පිරිසුදු වතුරකට බිල බලනකොට තමගේ මොන මොක නිමිත්ත පේනවා වගේ අඩිය පේනවා වගේ Tamante හිත අර්පණ සමාධි අවස්ථාවේදීම වරින් වර වරින් වර දුර පේන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක සමත සුඛය කියලා කියනවා. නැත්නම් සමත භාවනාව කියන එකට චිත්ත භාවනාව කියලාත් කියනවා. ඒක මේ අර තෑගි දෙනකොට තෑගි ගන්නකොට එන්නේ වගේ එකක් නෙවෙයි. වීර්ය සමතාවෙන් එන එකකුත් නෙවෙයි භාවනා කරලා කරලා කරලා සමාධි භාවනාවේදී සමත නිමිත්තුප්පඨාණිය කත්තම් කියලා කියනවා. තමන් බලාපොරොත්තු වෙන ආනාපානිය හෝ භාවනා නිමිත්ත කාන්දම් බලෙන් වගේ අල්ලන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ආකර්ෂණයක් එන්න පටන් අර ගන්නවා වැටෙනවා ආයෙනවා. ආන්න ඒක වැඩි වෙනකොට ඇති වෙන සමාධිය චිත්ත සමාධි කියලා කියනවා. ඒකට සමහර අය සූරයි. මේ මේ එක එක සූරකම් තියෙන අනිතික මීමන්සා සමාධිය කියලා කියන්නේ විමසුන් නොනේ එයා දන්නවා මේ වෙලාවේ භවනා කරාට මට ඉන්නේ නැහැ සමාධිය. ඒත් කමන්නේ මම වාඩි වෙලා ඉන්නවා. අඩු ගානේ කාය දුස්චර්ත වචී දුස්චර්ත නැහැනේ. මම ඒක අරස් වෙලා ඉනවා. යම් ඊට පස්සේ බලන කොයි වෙලාවේ කොයි පැත්තට වාඩි වුණොත්ද මොන මූලික නිමිති තිබුණොත්ද භවනා හරියන්නේ කියලා දවස පුරාම කරන භවනාවල් වල කොයි පරියංකේද? කොයි සක්මනද? කැමරට පස්සේද? නෑමට පස්සේද? සක්මනට පස්සේද කියලා තමන්ම දෙන විචල්්‍ය සාධක වලින් වඩාම සමාධියට ගැළපෙන සන්තුලනේ කොහොමද ඉන්නේ කියලා ඒ තමන්ගේම ජීවිත පරිශ්‍රණය කරන්න පටන් ගන්නවා. අත්වර්ධින එකත් යා ලකුණ කර ගන්නවා. හරින එකත් ලකුණකට ගන්නවා. ඒකට කියනවා සමාධිස්ත්‍ච නිමිත්තක් ගහයෝති කියලා. සමාධිය හරිය වෙලාවේ මොන මොන පරිසරයද හරි කියලා ඒක නිමිටි ගන්නවා. අරගෙන නුවණින් ඒ ටික සපෙලා දෙනවා. ස්වභාවයෙන් සපේනවා නෙවෙයි. සපෙලා දෙනකොට අර පරිසරය හැදෙනකොට ඒක සූරකමින් හදලා දෙන්න ඕනේ. උපය ගන්න ඕනේ. ක්‍රමසාවිදි දැනගන්න. එතකොට ඉබේම එත සමාධි වෙන වෙලාවක් තියෙන එකට කියනවා මීමන්තා සමාධි පධාන සංකාර සමන්නාගතන් කියලා. ඉතින් භාවනා කරන අය එන්නේ එන්නේ තමන්ගේ ක්‍රමසහවිදි මේ විදිහට හදනකොට එයා ඉගෙන ගන්නවා එක දිගට යන්නේ නැති වුණාට වරින් වර වරින් වර බයිසිකල් එකේ කකුල් දෙක තියන්න නැතුව යන්න පුළුවන් වෙලාවක්. එතන එහෙම නටනට පහන් පත්තු වෙච්ච පහන් දැල්ල එක පාර එක විදිහටම තියෙන වෙලාවක් එන්න පටන් අර ගන්නවා. අන්න ඒකෙදී සූර වුණොත් ලකුණු ටික හරියට ගන්න පුළුවන් වුණොත් එයා නැවත නැවතත් ඒකට සප්පාය කනු සලසලා දීලා එම්නිත අනුග්‍රහ කරලා කෝපයන්ට ඉදිරි ගමනට බාධා නැති කරන්න නම් එයා මේ සමාධිය වල තියෙන පළවෙනි සමාධිය තේරුම් අරගන්න ඕනේ. ඒ ලකුණ පොදු ලකුණ තමයි පච්චුපන්න සුකංචේව ආයතින් සුඛ විපාකෝති පච්චත්තච්චේව ඥානං උපාදේති. ආ වර්තමානයේ මේ ලැබපු සුඛය අනිවාර්ය ඉදිරි වඩා සුඛයකට හේතු වෙනවයි කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේක මමම උපයූප එක. දෙවන්නේක් සම්බන්ධ නැහැ. බාහිර ආමිෂයක් සම්බන්ධත් නැහැ කියලා මේක තමයි මේ වික්ෂිප්ත මනසක හිටපු කෙනා මේ සමාධි මනසකට යන හැටි. එතන මට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. මට මේ ජීවිතේ සමාධියක් ගන්න පුළුවන් කියලා පළවෙනි වතාවට Tamanට විශ්වාසය පහළ වෙන්නේ මේ සමාධිය. ඒක හරි වටිනවා. මොකද ඊට පස්සේ ආයෝක කැඩලා යනවා. කැඩුණාට පස්සේ ආයෝක නැගිටව ගන්න ඕනේ. මේ වැටෙන්න වැටෙන්න නැගිටින නැගිනකොට මේ සමාධිය පිළිබඳ ලොකු නෑදෑකමක් හිතවත්කමක් හුරු ගතියක් එන්න පටන් ගන්නවට කෝල ගති නෑ. චෝදනා කරන්න යන්නේ ඒ සමාධියට පස්සේ තමයි ඊකාව සමාධිය සාර්පිත සංසය අඳුල්ලා දෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් අහගෙන ඉන්නකොට, සාවධානව අහගෙන ඉන්නකොට සියලු දිනාටම මේ Taman ළඟ තියෙන මේ ආයුධ ටික එකතු කරගෙන වඩා සූර විදිහට මේ වැඩේ කරගෙන යෑමේ ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා